මේ ආර්ය වංශ සූත්‍ර දේශනාව දැන් කාලේ හැදෙන ඇත්තෝ නොදැන හිටියට ලංකා ඉතිහාසෙත් එක්ක බලනකොට ඉන්දියානු ඉතිහාසෙත් එක්ක බලනකොට පුදුමාකාර ගැම්මකින් තෙදකින් ආඩම්බරයකින් යුක්තව පවත්වාගෙන ආපු දේශනාවක්. මේ සූත්‍රය ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ සඳහන් වෙන එච්චරම දිග නැති සාමාන්‍ය සූත්‍රයක්. නමුත් මේ සූත්‍රයට බණ කියන්න ගියාම දර තුන්තිස්පය මුළුල්ලේ බණවර තුනටම හෙට උදේ එළි වෙනකම් බණ කියන එක තමයි පැවතිච්ච පැරණි අපේ ධර්ම දේශනා ක්‍රමය. මේක අපේ සිංහල ක්‍රමය. මේ මෑතකදී මෙයා ගුවන් විදුලි ධර්ම දේශනා නිසා ඒ මේ බුද්ධ ආගම ඒකට කියන ප්‍රොටෙස්ටන්ට් බුද්දිසම් කියලා. ප්‍රොටෙස්ටන්ට් බුද්ධ ආගම හදන්න යනකොට අවශ්‍ය වුණා මේ වැඩ කරන ජනතාවට මුලරත් තින් පැයක් රාත්‍රියේ පන්සලේ ඉන්න බැරි නිසා ධර්ම දේශනා පැයකට පුංචි කරා. ඒ අනුව තමයි දැන් මේ ගුවන්විදුලි ධර්ම දේශනා වශයෙන් අපි පැයකට පුංචි කරන්න හදලා තියෙන්නේ. ඉස්සර තියෙන්නේ ගමේ මිනිස්සු ඔක්කොම ගම පන්සලට රැස් වෙලා ඒ පන්සලේ නානා ප්‍රවිධියට ওই මල් වට්ටි වෙන්දේසි ආසන දෙකේ බණ කවි බණ නාටන බණ එහෙම නැත්නම් ওই ආර්යවංශ සූත්‍ර දේශනා මුළු රාත්‍රියේම පැවැත්වුවා. ඒක ඒ කාලේ ඒ සිපුන සංස්කෘතියත් එක්ක කවමදාකවත් ප්‍රශ්නයක් ඇති කරේ නැහැ. මේක කොච්චරක් ලංකාවේ සංස්කෘතියට අත්‍යවශ්‍ය අංකයක් එහෙම නැත්නම් සංස්කෘතියේ කැපිපේන අංගයක් පෙන්වද කියනවනම් යම් කිසි ස්වාමීන් වහන්සේ නමක් චතුරව මේ ආර්යවංශ සූත්‍ර දේශනාව කරාන රාජ්‍ය අනුග්‍රහය දීලා ඒ රාජ්‍යරෝ ගම්මර දීලා තියෙනවා. ගම්මර දෙනවා කියන්නේ මේ සංඝයාට ඉදම් පූජා කරනවා කියන එක නෙවෙයි. ඒ ගම්මරේ දීලා ගමට පුරාදාරි කෙනෙක්පත් කරලා මතක් කරනවා මේ ගම්මරය <coughs> ආදායම් බද්දෙන් මම නිදාස් කරනවා. උඹ ඔක්කොම එකතු කරන්න ඕනේ. වරපණම් බදුයි ඊඩම් බදුයි එකතු කරලා මාත හයකට සැරයක් ගමේ තියෙන පිට්ටනියක නැත්නම් ගල් තලාවක එනද ආරිවංශ සූත්‍ර බණ පොලක අසවල් ස්වාමීන් වහන්සේ කෙනාලා බණක් පවත්තන්ට ඕන. ඒක නිති බණ පොලවල්. හැම මාස 6කටම සැරයක්, මාස 3කට සැරයක්, අවුරුද්දකට සැරයක්. එහෙම ආරිවංශ සූත්‍ර බණ පොලවල් විශේෂයෙන්ම රුහුණු ජනපදයේ විශේෂයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුදුම ප්‍රකටව තිබිලා තියෙනවා. මේක <clears throat> ලංකාවට ඇවිල්ලා තියෙන ඉතිහාසය හොයලා බලනකොට අශෝක රජතුමාගේ විශේෂ ධර්ම දේශනා ලයිස්තුවේ විශේෂයෙන් බබ්රු සෙල්ලිපියේ සඳහන් කරලා තියෙනවා ගිහි විනයට ගිහියන් වශයෙන් ආගම ධර්මයට ලැබි කරන්න අවශ්‍ය සූත්‍ර. ඒකේ මේ අරියවංශ සූත්‍ර දේශනාව අලියවසා කියන නමින් සඳහන් කරලා තියෙනවා. ඒ නිසා මිහිඳු ආමතුරෝ මේක බල හොඳ දැනුමක් ඇතුව ඉන්නේ නැති ලංකාවේ. ඇවිල්ලිවලා ලංකාවේ ඒ බුද්ධාගම පළපදියම් වුණාට පස්සේ මේ ස්වාමීන් වහන්සේ ලාංකිකයන්ට අර ඉන්දියානු සම්ප්‍රදාය කියලා දීලා තැන් තැන් වල ශක්ති ප්‍රමාණය මේ ආර්යවංශ සූත්‍ර දේශනාව පුරුදු කරපු නිසා ලංකාව ඔය පාරිභෝගිකත්වයට ගියේ නැහැ. මධ්‍යම ආර්ථික සැලසුම් වලට ගියේ නැහැ. එදා අපි තිබිච්ච තන්න තන්වැසි නුවණ කියලා තියෙන තැනට ගැලපෙන විදිහට හැම මිනිස්සෙක්ම රජෙක් වගේ රට්ටු ඉඳලා තියෙනවා. නමුත් අපේ අවාසනාවද මොනේකක්ද කියන්න දන්නේ නැහැ. අපි විදේශ අධිපත්‍ය තුනක් යටතට ගියා. ඒ ඇත්තෝ සම්ප්‍රදායමේ සංවිධානාත්මකව මේ අගයන් ආඩම්බරයන් දැකලා කන මිරිකලා පොඩි කරලා විනාශ කරා. විනාශ කළා මොනම හේතුවක් නිසාවත් බෞද්ධයෙකුට පන්සල් යන එක තහනම් කරලා මෙවැනි සමිති සමාගම් තහනම් කරලා ඒ මිෂනාරි වැඩ පතුරවන්න පටන් ගත්තා. අපි ලොකු ස්වාමීන් වහන්සේන කාලේ මතකයි කියනවා ඔය පෘතුගීසි කාර්යයා එක බුදුන් කියලා පහනක් පත්තු කෙරුවොත් පහනකට සත පහක් දඩ ගන්නවා. නිකන් අපරාධ පොල්තෙල් පුච්චනවා කිය. ඉතින් මේ නිසා මිනිස්සු ඉතාම බයකට එන්න පටන් අරගත්තා. ඒ නිසා මේ ආර්ය වංශ සූත්‍ර දේශනාව ක්‍රමයෙන් මැකිලා ගියා. නමුත් මකන්න බැරි සේවයක් මේකේ වෙලා තියෙනවා. ඔය පාලි සාහිත්‍යයේ විශේෂයෙන්ම අටුවායුගයට පස්සේ ලංකාවේ ලියුණා පාලි පාඨ මණ්ඩරිය රසවාහිනිය වගේ මේ සාමනෙරත්තන්ඩ කියවන්න බණ කතා පොත්. ඒව අද තායිලන්තෙත් උගන්වනවා විශේෂ ධාරාවට අතුල් කරලා බුරුමෙත් උගන්වනවා. ඒව නිසා ඒක තියෙන ඔක්කොම ලංකාවේ සිද්ධ වෙච්ච කතා. නමුත් ලංකාව උගන්වන්නේ නැහැ. ඒ නිසා අපි දන්නේ අපි මහා ලොකෝට විද්‍යාව ඉගෙන ගන්න. විද්‍යාව ඉගෙන ගන්න අවිද්‍යාවට වැටේ. මේ තියෙන දේවල් ඔක්කොම වහනමිටි කියලා අපි පැත්තකට දානවා. අපි මං ඉස්කෝලේ යන කාලේ විද්‍යාවට කොච්චර අපි කැමැතිද කියනවා සියලු සංස්කාරෝ නැසෙන සුළුයි කියන්නේ සියලු සංස්කාරෝ නැසෙන සුළුයි කියලා අපි දවසල කියනවා. ඒ තරම් විහිළු කරන බුද්ධ ධර්මයට. මේ ඔක්කොම ආට් කරන අයගේ එහෙම තමයි කලාවට දක්ෂ නැති අයගේ විශේෂය තමයි බෞද්ධ සංස්කෘතිය. ඉතින් මේ අන්ධකාර යුගයේදී ඉන්නේ ඉස්සල්ලව රසවායනී පොත කියවනකොට පාලි පාඨ මංජලී කියවනකොට හරියට එදා ආර්යවංශ බණ පොළවල් වල වෙච්ච දේවල් ගැමි ව්‍යවහාරයට ගිහිල්ලා කතා වශයෙන් පැතිරිච්ච හැටි පුංචි සාමනීර පැටවුන්ට පොඩි හාමුදුරුවන්ට කතා කියලා දෙනකොට මේ ආර්ය කියන පදය වංශය කියන පදය අර්ථය නිකම්ම ලේවලට බහින් මේ ලෝක විවහාර වංශය මානව වංශය අපි කියන්නේ සම්මුතිය කියලා බුදුහාමුදුරුවෝ වෙනුවට දෙනපු විකල්පය තමයි ආර්ය වංශය. ආර්ය වංශය ආර්ය උත්මන් වහන්සේලාගේ වැඩපිළිවෙල. ඒ මනුස්ස වංශය අපි ගන්න මේ සාමාන්‍ය සම්මුති වංශය ඒක රජ පෙළපත විදිහට පවතිනවා. ඊට පස්සේ බ්‍රහ්ම පෙළපත් ශුද්‍ර වෛශ්‍ය වශයෙන් හතර වංශයකට ගිහිලා තියෙනවා. ඉතින් ලංකාවේ දැන් ඒවා තව හතු පිටතර ගිහිලා ගිහිලා තියෙනවා. හැම ජන සමාජයකම ඔයගේ තාරාතිරක් තිබුණා. මේ තාරාතිරන් ඔක්කොම උස්මි ටිකක් බෙදලා මිනිසුන් අතර වෛරය පතුරුන අතර ආර්ය වංශයේ විතරක් අන්න එවැනි කා කොටා වැටෙන කුලල් කා ගන්න එකිනෙකා කෙරේ නියම ගන්න මේ අන්දබාල පිරිසට ලොකු ඉරප්පෑව වගේ ආර්ය වංශය හඳුන්ලා දෙනවා. යම් දවසක යම් කෙනෙකුට ආර්ය විවහාරේ තේරුණා නම් ඒ මනසට බුද්ධ ආගම තේරෙනවා. වෙනිතිගම් බුද්ධ ධර්මයේ තේරෙනවා. එහෙම නැති ඇත්තෝ මේවා කොච්චර කටපාඩම් කරා. කොච්චර මේකෙන් PhD ගත්තත් ඒකෙන් කිසිසේත්ම ಗುಣ විශේෂයක් වෙන්නේ නැහැ නිකන් කාර්යයක් අරගෙන පිටින් ස්ප්‍රේ කරලා ඒක රීකන්ඩිෂන් කරුවට කාර්කේ තත්ත්වය අලුත් වෙන්නේ නැහැ. ඇතුලේ එන්ජින් එක ලවුත් වෙනවා. ඒ වගේ තමයි මේ ආර්ය වංශයේ තේරුම් ගත්ත දවසේ ඉඳලා තමයි අපි නියම බුද්ධ පුත්‍රයෝ බාටපත් වෙන්නේ. අපි බුද්ධ දුහිතෘන් බාටපත් වෙන්නේ. ශාක්‍ය වංශයේ ශාක්‍ය සිංහත්වය අපිට ලැබෙන්නේ. ඒ ශාක්‍ය සිංහත්වය බුදුහාමුදුරුව අපිට දෙන්න උන්වහන්සේගේ ලේ නෑකමට නෙවෙයි ඕනෑකමට. ඒ ඕනෑකම ඇවිල්ලා තියෙන ලෝකයා කරේ යති කරුණාවෙන්, මෛත්‍රියෙන්. හැබැයි ඒක මහා ප්‍රඥාවෙන්ම පෙරිලාවේ නැත්තම් ওই මහා කරුණාවෙන් විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා රජවරු රජදරුවෝ කෙරුවේ දක්ෂ ස්වාමීන් වහන්සේලා ගෙන්නලා ආර්ය වංශ බණ පොළවල් වල මේක කියලා දෙන්න පටන් ගත්තා. මේ ආර්ය වංශය නැත්නම් ආර්ය වංශ සූත්‍රය මේ මෑත ඉතිහාසයේ අපේ දන්න ඉතිහාස කාල තුල මේ විදිහට සිංහලයා සහ ඉන්දියානු රජවල් රජදරුවන් රටවැසියන් අගය කරා වගේම සූත්‍රයේ කියවනකොට නැත්තම් මම මේ ඉස්සරහින් තියාගත්ත පාලි පාඨයේ කියවනකොටම පේනවා සාරුවත්යන් වහන්සේත් මේකට පුදුමාකාර අම්මතර බලයක් ගැම්මක් දීලා තියෙනවා. මේ පින්වතුන් හොඳට දන්නවා සාරුවත්යන්සේ සතිපට්ඨාන සූත්‍රය කියන්නේ ඉස්සර වෙලා. සතිපට්ඨානේ වැඩුවොත් ඒකේ ලැබෙන ආනිසංස හතක් ගැන කතා කරනවා. ඒකායන වයම් භික්කවේ මග්ගෝ සත්තානම් විසුද්ධිය ආදි වශයෙන් ක්‍රමයේ කියලා දෙන්නේ ඉස්සල්ලා මොනවත් කරන්න ඉස්සෙල්ලා ශ්‍රද්ධාව ඇති කරන අදහසින් ಗುಣ හතක් සඳහන් කරනවා. ඉතින් ඒක සාමාන්‍ය බුරුමහාමුදුරු මේ සතිපට්ඨානය ගැන කියනකොට කියන්නේ හරි ගියාම ගාස්තුවේ කිරීමේ ක්‍රමයට වැඩ කරපු කෙනෙක් බුදුහාමුදුරු කියලා. පතර දාලා තින්නේ අවශ්‍ය කුරුකම් වරදින්නේ නැත හරි ගියාම ගාස්තු කිරීමේ ක්‍රමයක් කියලා. ඒ වගේ බුදු සතිපට්ඨාන උගන්ලා තියෙනවා. ඒ නිසා සතිපට්ඨාන විකුණන්න ඉස්සර වෙලා ಗುಣ ප්‍රකාශ කරනවා. මේ අරියවංශ සූත්‍ර දේශනාවට වචන 8කින් ගුණහඳු ගුණ ප්‍රකාශ කරනවා. චත්තාරෝ මේ භික්කවේ ආර්යවංශා මහණෙනි මට මේ සර්වඥතා ඥාණයට වැටෙනවා මේ ආර්යවංශය අතුපත විහිදලා ගිය ගහක් නම් අතු හතරක්. ආර්යවංශ හතරක්. අග්ගඥා දැන් සඳහන් කරලා තියෙනවා මේ ලෝකේ තියෙන ඉගැන්වීම් වලින් එහෙම නැත්නම් සංස්කෘතිය වලින් සભ્યත්ව වලින් හැදියාවන් වලින් මහත්ම ගති වලින් අග්‍රමේක තමයි ආර්ය වංශේ. ඒ නිසාකට අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤා රාත්‍ර කියන වචයෙන් අපේ සිංහලේ පාලිය සඳහන් කරන්නේ රාත්‍රී ගාන නැත්නම් චිර රාත්‍රඥ කියලා කියන්නේ බොහෝ කල් කියන එක. එසා මේ ආර්ය වංශය කෙලවර කොතනද කියලා හොයන්න බෑ. අපේ බුදුහාමුදුරෝ ගෞතම සරුවච්චන් වහන්සේ නිකං කතාවට කියනවා ආර්ය වංශ බණවල උන්වහන්සේ මනෝ ප්‍රනිදාය වාක් ප්‍රනිදාය පුරමි. අවසානයේ පාරමේ දීපංකර පාදමූලයේදී ඒ වරම් ලැබලා ගත කරපු ජීවිතය තුළ උන්වහන්සේ 512028 නමක් බුදුරු දැක්කයි කියලා. එතකොට එච්චරම මේ ශාසනයට යෙදලා කටයුතු කරා නෙවෙයි. නමුත් ඒ කාලේ ඉඳලා තමයි මේ ගැම්ම අරගෙන අරගෙන එන්නේ. ඒ එන ඔක්කොම උන්වහන්සේට සීපත් කරන්න පුළුවන් ඒ ਸਰවඥතා ඥාන ලැබුණාට පස්සේ. උන්වහන්සේ මේ 512000ක් බුදවරු නැත්තම් 512000ක් බුද්ධ කල්ප පිටිපතර කියලා බලනකොටත් පේනවා එදා බුදු කෙනෙක් යම් ආකාරයට ආර්ය වංශේ පැවතුවාද ඒකමයි අද තියෙන්නේ. කවවම කවදාකවත් මේක වෙනසක් වෙන්න බෑ. උනොත් ආර්ය වංශේ වෙන්න බෑ. නිසා ඒක අග්‍රයි රාත්‍රඥයි චිර රාත්‍රඥයි වන් සංඥා ලෝකේ নানা ප්‍රකාර වංශ තියෙනවා සත්ත්ව වංශ මනුස්ස වංශ බ්‍රාහ්මණ වංශ ඒ සේර්ම වංශ අතර අග්‍රම වංශේ අග්‍රම වංශය තමයි ආර්ය වංශය බුදුහාමුදුරෝ අවුරුදු 29 දී දැන් කාලේ කියනවනම් ගෙදරින් පැනලා ගියා. ගෙදරින් පැනලා ගිහිල්ලා අවුරුදු 6ක් ඒ තමන්ගේ ආර්ය පරිශන කරනකම් සුද්ධෝදන රජුරෝ හිටියම පුළුවන් ක්‍රමයකට අල්ලගෙන ඇවිල්ලා මෙයා සක්විත රජ වෙන්න තියෙන අවස්ථාව සරන් දුන්නොත් පළපතට ලොකු නම්බුවක් කියලා. මු සර්වචන් වහන්සේ ගිහි කාලෙම නැත්නම් සිද්ධාර්ථ තාපසෝම කිසිසේත්ම gedara පැත්තට එහෙම කිසිම පණිවිඩයක් අරින්න තිබ්බේ නැහැ. දිගටම තැන් මාරු කර කර ගියා. මාරු කර කර මාරු කර තමයි ඔය 6 අවුරුද්ද ගත කරලා උන්වහන්සේට අවශ්‍ය ඒ පරිශ්‍රණය කරගත්තේ. කරලා ඉවරනාට පස්සේ ඒ පළවෙනි දවසේම පින්ඩපාති ගිය වෙලාවදී දැක්කා බිම්බිසාර රජුරු බිම්බිසාර රජුරු මේ සිද්ධාර්ථ තාපසතුමාගේ පළවල කෙනෙක්. එතුමා ගෙනල්ලා කිව්වා අපි දෙන්න මේ රාජ්‍ය දෙකට බෙදානිමු. ඔයත් රජපෞලේ මාත් රජපෞලේ. ඊට පස්සේ කිව්වා නෑ නෑ මගේ ගමනේ එහෙම මේ රජසභ වෙනස නෙවෙයි. මම අවසානයේ මේ සර්වඥතාඥාණයටයි යන්න හදන්නේ. ඒකට බිම්බිසාර කියන්නේ රජ කෙනෙක්, හොඳ දක්ෂ රජ කෙනෙක්. එතුමා කියලා තියෙනවා ඔබට යම් ආකාරයකින් ඒ බුද්ධ රාජ්‍ය අත්පත් වුණොත් මට කරුණා කළා කියලා පණිඩක් කියන්නේ. මේක බුදුහාමුදුරුව බුදු වෙන්න ඉස්සලම හිතේ තියාගත්ත පණිඩ. ඒසයි ඉස්සල්ලාම බුදු නාම මේ ආර්දන තමයි බාරගත්තා. අරගෙන බිම්බිසාර රජුගේ ගාවට එනකොට රට්ටු දැනගත්තා. අවුරුදු 6කට පස්සේ මල් පිපුණා. බුදුරජාණන් වහන්සේ ලෝකෙට වැඩියයි කියලා. පණිවිඩේ ගියා සුද්ධෝතර රජු. ඊට පස්සේ අපි දන්නවනේ කතාවේ හැටියට ඇමචවරු 9 දිනක් කැරියා එන්න කියන්නේ එක්කෙනෙක්වත් ආපහු ආවේ නැහැ. දකින්න දකින්න කෙනා මේ පැවිදුණා රහත් වුණා. අන්තිමට කාලුදායි කියන ඇමචවරට කතා කරලා කිව්වා දරුවා මට හරීම මේ පීවි ප්‍රයෝගයක් තියෙන මේ දරුසෙනියස නිසා එක එකක් පණිවිඩයක් ගෙන දෙන්නේ නැහැ මොකද කියන්නේ. ඉතින් මෙයා කිව්වා මට වරයක් දුන්නොත් මම පණිවිඩය කියලා. මොකද්ද වරේ? අනිගොල්ල ගිහිල්ලා පැවිදුනේ අනවසරයෙන් මට අවසරයක් ඕන පැවිදි. මම පැවිදි වුණාට පස්සේ මම පණිවිඩය කියනවා පොවම දැන් නම දෙන්නේ දීපකේ උඹ දෙන එක මා දෙයක් නෙමෙයි කියලා ඒකට වරේ දීලා පිටක් කරා. පස්සේ කාල්දායි ස්වාමීන් වහන්සේ වෙලා බුදුහාමුදුරන්ට පත්ක දෙල්ලා තුන් සැරයක් වැඳලා අවසරයි ඔබ වහන්සේගේ පිය මහරජුරුවන්ගේ පණිවිඩයක් තියෙනවා මේ වඩින්නේ කියලා කිඹුල්ලත්පුරේට. අපි දන්නවනේ අවුරුදු 7කට පස්සේ එදා උපන්න රාහුල කුමාරට අවුරුදු 7 වෙන දවසේ හත වෙනකොට උන්වහන්සේ ආපහු කුඹුලප්පුරේට ආවා. කල්පනා කරන්න 12000ක් සෙනග හිටියා. 12000ක් ශිෂ්‍ය પરම්පරාව හිටියා පැවිදි වෙලා. ඒ પરම්පරාව ඇවිල්ලා එතන මහා වනේ නතර කරා කිසි කෙනෙක් දැහැටි දණ්ඩක් දුන්නේ නැහැ. කිසි කෙනෙක් උණුතු ටිකක් දුන්නේ නැහැ. කිසි කෙනෙක් මధుර දැලක් දුන්නේ නැහැ. කිසි කෙනෙක් පාත්‍රයක් දුන්නේ නැහැ. උදේ පාන්දර නැගිටලා පුදුරජානන්සේ කල්පනා කරලා බැලුවා. දැන් Tamange ගරුත්වයට 12000ක් ඇවිල්ලා තිනවා කිසි කෙනෙක් ඒ උදේ කරණ තියෙන අවතේ මොකක්වත් නැහැ. ඒතකොට මේ 12000ට හෙට නැත්තම් අනිත් දවසේ දාන්නේ කොහොමද? කිසි තැනක ආර්දනාවක් නැහැ. එතෙන්ද උන්වහන්සේ මේ ආර්ය වංශය කල්පනා කරා. පෙර පහළ වෙච්ච බුදුහාමුදුරු කොහොමද මේ වගේ වෙලාවට කටයුතු කරේ? පාත්‍රය අතර ගත්තා. ගෙපිලි වලින් පිරිසුකා වැඩියා. පිරිසුකා වැඩි කරන දවල් වේගන එනකොට තමයි රජමාලිගාව තියෙන වීදියට වැටුනේ. එතකොට යසෝදරාව මැදුරු කවුලුවේ බලනකොට මේ දුවර මේ ලෝකෙට රජ වෙන්න සක්විත රජ වෙන්න තියෙන මේ කුමාරයා දැන් එළියට ගිහිල්ලා හිඟා කනවා එතනම ගියේ ඉස්සරහ. දැක්කේ මහ විශාල විලජ්ජාව. මහා අවනම්බුවක් කියලා. දූවන ගිහිල්ලා මාමණ්ඩියාට කිව්වා අන්න වැඩේ හරි. පුත්‍රයා කරන්න තියෙන විශාලම මූණදලි ගන්න වැඩක් කරලා තිනවා. මොකක්ද? අන්න ගිහිල්ලා බලන්න වීටි. බලනකොට සුද්ධෝදන රජුරවඬ උඩට ඇඳුමක් අඳින්න මතක නැති වුණා. මාලිගාවෙන් දුවගෙන ගිහිල්ලා කිව්වා මොකද්ද මේ කරන නිග්‍රහව. මේකට පොඩ්ඩක් ගොඩ වුණා නම් මට බැරිද 12000ට කණ්ඩ දෙන්න. ඒසුරු පුත්‍රයන් කිව්වේ නෑ මහරජා අපි මේ වංශේ පවත්වනවා කියලා. සුද්ධෝදන රජුවලු මොකද්ද අපේ වංශේ මහා සම්මත රාජවංශය. රාජවංශේ කවදාකවත් මේ මෙහිගමනේ ගිහිලා තියෙනවා කියලා. බුදුසසුනේ කාරණා පැහැදිලි කරලා තිනවා මහරජේ ඔබේ සම්මුති මහා රම්මත රාජවංශය. අපේ මේක ආර්ය වංශය. ආර්ය වංශයේ අග්‍රම දේ තමයි පින්ඩපාත. ඒ නිසා මම මේ වංශය පවත්වනවා කියලා. මේ වචනේ එහෙම නැත්නම් මේ ආර්ය ව්‍යවහාරය කොච්චර දුරට තේරුණාද කියනවනම් සුද්ධෝදන රජුරෝ උඩට ඇඳුමක් නැතුව වීදියේ හිටගෙන සෝවන් උනායි කියලා පොතේ ලියලා තියෙනවා. නිසා යම් වෙලාවක අපි මේ අපේ තියෙන මේ වංශ කතා පැත්තක දාලා මේ ආර්ය වංශේ තේරුම් ගත්තොත් ඒ තේරුම් ගන්න මිනිහා නෙවෙයි ඉතුරු වෙන්නේ. මොකද්දෝ වෙනවා. අපි යම්තාක් මේ සම්මතයේ බදාගෙන සම්මතයේ නම්බුවට තියාගෙන සම්මතයෙන් හදා බෙදා ගන්න තාකල් අපි අවලංගු වෙනවා අපිට මේ ආර්ය වංශය තේරුම් ගන්න බැරි වෙනවා ඒ තාකල් තම්බ දොයිතුක වෙනසක් වෙන්නේ නිකන් අර පිටින් පේන්ට් කරව කාර් එකක් වගේ අපි නිකන් කිසිම වෙනසක් වෙන්නේ. අපිට තේරුම් ගන්න වෙනවා දවසක මොකද්ද බුදුරජාණන් වහන්සේ මේ මහන්සියලා සාරසංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරලා හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරලා බොහොමඩදී අවබෝධ කරගත්ත මේ ආර්ය වංශය නිසා ඇති වෙච්ච අලුත් වංශය මොකද්ද මනුෂ්‍යයන් කියලා. අපි අපේ මූණෙන් අපේ කණ්ණාඩියෙන් අපේ පැත්තෙන් බැලුවට කවදාකවත් ආර්ය වංශය දකින්න බෑ. අපිට සද්ධාවෙන් හෝ වීරියෙන් හෝ සතියෙන් හෝ සමාධියෙන් හෝ ප්‍රඥාවෙන් බුදුහාමුදුරෝ දැකපු ක්‍රමයට උන්වහන්සේ පෙන්නපු ක්‍රමයට ආර්ය වංශය බලන්න. බලපු දවසට තේරෙනවා හීනයක් බල බල හිට මිනිහෙක් අවදි වුණා වගේ හීනේදී නම් හීනේ ඇත්ත තමයි. ඇහැට රූප තියෙන ශබ්ද කන රාද ඔක්කොම තියෙනවා. අවදි වුණාට පස්සේ තේරෙනවා ඒක හීනයක් බව. අන්න ඒ වගේ ආර්ය වංශයට යම් දවසක විවුර්ත වෙච්ච දවසේ තේරෙනවා මොන්න තරම් ළමා නාඩගමක්ද මේ අපි නටන. මේ නටනවා කියන කියන කොච්චර සංසාරේ නැටුවත්. ඊට පස්සේ මේ සැරේ ගියොත් ආයෙ කොහෙද නටන්නේ? ඕකම තමයි. කොච්චර නැටුවත් ඉවරයක් වෙන්නේ නැහැ. ඉවර වෙන්නේ නැත්තේ මොකද මේ ආර්ය වංශය පිළිබඳ හාංකවිසයක්. දැනුමක් ඉංගියක්වත් නැහැ. ඒ මොකද අපිට පේන්නේ මේ ආර්ය වංශය මහා අභියෝගශීලීව එකක් කියලා. රජපෞල රජ කෙනෙක්, රජපෞල කෙනෙක් මේ හිස් පාත්‍රයන් පිටින් පාතයක්. මේක මහා නින්දාවක් කියලා. නමුත් ආර්ය වංශයේ විශාලම නම්බුව. ඒ නිසා මේ වන් සංඥා කියන කතාවේදී සාමාන්‍ය ගිහියේ ගිහිගේ තියෙන මේ සම්මුති වංශත් එක බලනකොට මේ ආර්ය වංශයක් වශයෙන් ස්වරන් තාසේ බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කළ විශාල ලොකුම ලොකු රැඩිකල් වාදී අදහසක්. ඒකත් වංශ කියන නම තමයි දාන්නේ. ඒ කියන්නේ අපි දන්න භාෂාවෙන් බුදුහාමුදුරුවෝ කතා කරන්නේ. අග්ගඤ්ඤා රත්ඤ්ඤා වංශඤ්ඤා පෝරාණ. අන්තිම පැරණි. දැන් දැන් ඔය HSBN බැංක එකේ ගහන ඇඩ්වර්ටයිස්මන්ට් බලන්න ඉස්සර පැරණි දේවල් දැන් මොඩර්න් වෙලා. ඉස්සර මොඩර්න් කිව්වා දැන් පැරණි වෙලා. ඒ තරමටම ලෝකේ තුච්චයි පහත් මේ මොහොතට අනුව බලනකොට ඕනෙම අදු මොහොතට බලන මාදායින් මාරු කරන තරමට ඒවා තුච්චයි. නමුත් මේ ආර්ය වංශේ කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ ඒකාකාරී ක්‍රමේ පුදුම ගැඹුරක් තියෙනවා. අන්නේ ගැඹුර තේරෙන්නේ ආර්ය වංශයේ පැත්තේ මේක දිහා බැලුවොත් තමයි. එහෙම නැත්නම් හිතන්නේ මෙච්චර ලෝකෙ මිනිස්සු හොඳට ජයට කාලා බෙලා ඇඳුම ඇඳගෙන ජේත්තුවට පාටි යද්දි ඇයි මේ එක්කෙනෙක් මේ සුදු කහ පාට එකක් ඇඳගෙන ගහට මුල්ටලා ඉඳගෙන ඉන්නේ නිකන් ජීවිතය පිළිබඳ කලකිරලා නේද? එහෙම නැත්නම් මේ නාස්තිකවාදයක් නේද උච්ඡේදවාදයක් නේද කියලා පේන්නෙම මොලේ නරක වෙලා වගේ. මාත් පැවිදිෙන් හදනකොට මට ආදරේම කරන අයියා කිව්වා සයිකියාට්‍රික් කෙනෙක් ගාට යන්නේ කියලා. මොකක් හරි අප්සෙට් එකක් තියෙනවා නැත්නම් එහෙම වෙන්න බෑ. ඇත්තටම බලනකොට අප්සෙට් තමයි. ලෝකේ පැත්තෙන් බලනකොට අප්සෙට් තමයි. ඒ මොකද මේ ඔක්කොම අතාරින්න එහෙම එසේ මෙසේ ගම්මකින් ගන්න බෑ. ඉතින් ඒ නිසා ලෝකයාට මේ ආදරය කරන අය කෙනෙක් කියලා කියන තරහට නෙවෙයි කියන්නේ. එයා කර්මාවෙන් තමයි ඔය කියන්නේ. ඉතින් අපිව මාර බලවේග විතර බාර ගන්න නරකයි. ඒ බබාගේ භාෂාවෙන් ඒගොල්ලෝ කතා කරනවා. අපි බලන්න ඕනේ ප්‍රශ්නේ බුදුහාමුදුරුවෝ පෙන්න පැරණි ක්‍රමයට. ඒක නිසා අපි හැම වෙලාවෙම බලනවා අනික් ගොය අතර කැපිපේන්න අලුත් ක්‍රමවලින්. ඉතින් අපිට කවදාකවත් මොනම දෙයකින්වත් සතුටක් නැහැ. මොකද අල්ලපු ගෙදර ගත්තොත් ඒ જાතියට ඇයි එකක් විතරයි අපට ඕනේ. ප්‍රයෝජනේ නෙවෙයි. කවදාකවත් නැහැ. ඒක හොඳට පේනවා මේ ඇඳුම් මොහතරවල. ඇඳුම් මොහතර තියෙන විලි වහ ගන්න. දැන් තියෙන මොකටේ? කුප්පිට දැන් අවුස්සන්න විතරයි. මේ කාමකෝප ඇවිස්සන්න විතරයි ඇඳුම් මොහතර තියෙන්නේ. ඉතින් මේක බුදුරජාන් වහන්සේ දකින්නේ ඉල්ලාගෙන දාගන්න කරදරයක් විදියට. මේ ඔක්කොම ලෝකේ 99.99999 ඒ පිස්සු ඒත් මෝස්තර ඒ රැල්ලට අහු වුණාට <clears throat> ආර්ය වංශිකාට අහු වෙන්නෙත් නැහැ අහු වෙනවා නම් ආර්ය වංශික කියන්නෙත් නැහැ ත්‍යාගිට කියනවා පෝරාණයි තාමත්ම පැරණි සයි පැරණිකමම ආර්ය වංශය හොල්ලන්න බැරි ශක්තියක් බාටපත් කරලා තියෙනවා. අග්ගඤ්ඤා රන්තඤ්ඤා වාසඤ්ඤා පෝරාණ අසංකීර්ණ. අසංකීර්ණයි කියලා කියන්නේ මේ කවදාව සංකීර්ණ කරන්න බෑ. මේක හැඩ කරන්න බෑ. මේක විනාශ කරන්න බෑ. තියෙන තාලෙට තමයි හැඩ ගැහෙන එකයි තියෙන්නේ. දැන් මේ සිවුරක් අරගෙන බලන්න. ওই සිවුරේ තියෙන්නේ වියතක් අත් දෙක දිගාරියා තරම් විතර දිග. තනංගේ උසට හා සමාන උස තනි හතරස් වෙද්දක්. බලන්න ලස්සන දෙවුරු වෙලා බැඳගත්තට පස්සේ ඔච්චර ලස්සන ඇඳුමක් තියෙනවා කියලා මුළු ලෝකෙම මොකක්වත් නැහැ. තන්නේ කර හතරස් දෙන්නක් තියෙනවා. මොක ඇඳලා පස්සේ පුදුම තෙල ගතියක් තියෙනවා පුදුම උසස් ගතියක් ඇති වෙනවා අනික මොන මොහොතේ ගත්තත් ඒ වටේ බොහෝම උසස්ත්වයක තියෙනවා මේක සංකර කරන්න ගියොත් මේ ශීත රටට මෙහෙමයි උණුසුම් රටට මෙහෙමයි ඒව මේවා කරන්න ගියොත් කරන කෙනා සංකර වෙනවා කරන කෙනා රැල්ලට ගහගෙන මේක වෙනස් කරන්න බෑ මේක වෙනස් කරන්න හදනවයි කියලා කියන්නේ මේ ආර්ය වංශයේ තියෙන ගැඹුර. මේ ආර්ය වංශයේ තියෙන ගැඹිරත්වය නොදැන කරන එක. ඉතින් එතකොට නිකන් හැංගෙන්නේ කොනහෙන්නේ එහෙම නැත්නම් රිද වෙන්නේ මේ පැවිදිලා ඉන්න නැත්තන් විතරයි වාගේ. නමුත් ගිහියත්තන්ට මේ කියන කතාවෙන් තම තම නැනපමණින් දැනගන්නේ වගේ කරන දේ නිකන් බොරු සෝබනේට බොරු අතිශෝක්තියට බොරු දෙවට නැතුව පරෝධිනේ සලකලා කරන්න නම් සංඝයාගේම ආදර්ශය ගන්න වෙනවා ගිහි විනයෙන් පැවිදි විනයෙන් අරණ්‍ය විනයෙන් ආදර්ශය ගන්න වෙනවා මොකද බුදුහාමුදුරුවෝ පෙන්ලා තිබුණ ආර්ථිකය මොකද බුදුහාමුදුරුවෝ පෙන්ලා දුන්න දේශපාලනය මොකද බුදුහාමුදුරුවෝ පෙන්ලා දුන්න සමාජික ධර්මය කොහොමද අපි ඇඳුම් වලට පිටාන්න ඕනේ. කොහොමද අපි ආහාර ටිකට පිටාන්න ඕනේ? කොහොමද අපි ඉඳුම් හිටුම් වලට පිටාන්න ඕනේ? කොහොමද අපි බෙහෙත් පිළිකර වලට පිටාන්න ඕනේ? එහෙම නැතුව හිතන්න එපා කවදාකවත් භාවනාවක් හරියයි කියලා. නියම නියම කරන විදිය ඔපරේෂන් චිත්‍රයකට ගන්නේ නැතුව හදිසි කියලා ලෙඩාගේ මොළේ ඔපරේෂන් එකක් කරන්න ගත්තොත් කුස්සියක කොහොමද ඉතින්? කපන කපන ගානේ අලුතින් විස බීජෙන්න පටන් ගන්නවා. නිසා ඒකට සාමාන්‍ය ඔපරේෂන් තියටරෙකුත් බෑ. විශේෂම ඔපරේෂන් තියටරයක් ඕනේ මොලේ ඔපරේෂන්. භාවනා ඊටත් වැඩිය අමාරුයි. ඉතින් භාවනා කරනකොට ඔය මතුවෙන ප්‍රශ්න, ඔය මතුවෙන ගැටලු සේරම අර බුදුහාමුදුරුව පෙන්නපු මේ ආර්ය වංශය දන්නේ නැතිකම කියන්න තියෙන බෙහෙත බිවට පත්‍යම දන්නේ නැත්නම් ඒ බෙහෙත හරියන්නේ නැහැ. බටේර වෛද්‍ය විද්‍යාවේ පින්චි විද්‍යාවේ පත්‍යම් පෛත්‍යම් වෙලාදී. කිසි කෙනෙක් පත්‍යන් දන්නේ නැහැ. කිසි කෙනෙක් බේතක් අඳුරන්නේ නැහැ. කිසි කෙනෙක් ගහක් කොලක් අඳුරන්නේ නැහැ. සම්පූර්ණ ඈත් වෙලා. අපේ සිංහල ක්‍රමයේ අපි කොච්චර ගහක් වලත් එක්ක ජීවත් වුනේ. හැම වෙලාවෙම වැඩක් වෙනකොට අපි දන්නවා මේ මේ විදිහට පත්‍යන් තියෙනවා. පත්‍යන් නැත්තම් බේත අල්ලන්නේ. ඒ වගේ මේ භාවනාවේදී මේ ආර්ය වංශය කියලා දෙන විදිහට අපි පටන් ගන්න තැන සංකර බව තේරුම් අරගෙන මේ අපි සංකර වුණාට අපි කෙලෙස් වෙනවා මිසක්කා ආර්ය වංශය සංකර වෙන්නේ නැහැ. අසංකින්නයි. ඒ නිසා මට බැරිද ඒ ආර්ය වංශයට ගැළපෙන විදිහට කටයුතු කරන්න කියලා. ගිය දවසේ අන්න ඒකට අපි කියනවා මේ බුද්ධිය කියලා. මේ සැපපිනිස හොයාගෙන යන ගමනට ඕකට බුද්ධිය කියන වචනේ පාවිච්චි කරන කරන්නේ. මේක අන්තිමට වෙන්නේ සැප හොයාගෙන ගිහලා අන්තිමට නැති කරදර ගොඩක් එන එක. නමුත් ඒ ආර්ය වංශය අපිට ඉදිරිපත් කරන මේ ධර්ම, මේ විනය අනුව මට කොච්චර හැඩ ගැහෙන්න පුළුවන්ද කියලා බලනවනම් ඒකේ තියෙන අසංකීර්ණ භාවය ගරු කරලා Taman හැඩ ගැහෙන නිසා එහෙමයි රහතන් වහන්සේලා වැඩ කරේ. එහෙමයි පෙර උතුමන් වහන්සේලා වැඩ කරේ. එහෙමයි කල්යාණ මිත්‍රත්වය අපිට ඇති වෙන්නේ. ඒකට බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන අසංකින්න. අසංකින්න පුබ්බා පෙර 512000ක් බුදුරජාණන් වහන්සේලා කාලෙත් උන්වහන්සේ සහතික කරලා කියන කතාවක සංකර වෙලා තිබුණේ නැහැ. පෙර මේක සංකර වෙලා නැහැ. මේ ආර්ය වංශයේ පවතින සිරිත්‍රි සංකර වෙන්නේ නැහැ. නසංකීයන්ති. දැනට සංකර වෙන්න බෑ. යම් කිසි කෙනෙක් මේකෙන් පිට ගියා නම් ගිය හැම කෙනාට මේකේ ආධිනව විඳ ගන්න වෙලා තියෙනවා. ඒ මොකද මේක ආර්යයන් වහන්සේලා විසින් පිළිටවපු ගැම්මක් වංශයක් අපේ තියෙන කෙලෙස් නිසා අපි මේක අපිට ඕන තාට පෙරලා ගන්න ගියොත් වෙන්නේ මොකද්ද මේ 230 කරන්ට් එක හරි 110 හරි නැත්නම් high tension කරන්ට් එක හරි අත ගන්න ගියා වගේ. ගියොත් ඒක ආය ආදාහනය කරන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ එතෙන්දී වැඩේ සිද්ධ වෙනවා. ඒ වගේ තමයි මේ බුද්ධ ආගමේ තියෙන කාරණාත් එක්ක වෙනස් කරන්න ගිය කට්ටියට වෙච්ච දේ පොඩ්ඩක් බලන්න. පසුගිය අවුරුදු 30ෙම මගේ තිබුණේ සම්පූර්ණ අවබෝධයක් අවදි භාවයක් මේකට බහින කට්ටියට මොකද වෙන්නේ කියලා බලන්න. යම්ම විදිහකට ගිහි වේවා පැවිදි වේවා මේ නෛර්යානික සී සද්ධර්මය මොනම ක්‍රමයකට හෝ පටලවලා ලාභ මිනිස සත්කාර මිනිස සම්මාන මිනිස සිලෝක මිනිස පාවිච්චි කරොත් කොතන මේ මනුස්සයා නැති වෙනවද කියලා හොයන්න බෑ. පැවිදි උනත් නැති උනත්. මේක නිසා අපි බහිනකොටම දැනගන්න ඕනේ බුදුජානනාංශික මේ ධර්ම විනය තියෙන්නේ නිවන පිණිස මිස මේ මෑත දේවල් වලට නෙමෙයි. මෑත දේවල් ඉබේ ලැබෙන දේවල්. ඒවා අතුරුඵල. නමුත් මේ නිවන ප්‍රාර්ථනා කරන කෙරුවොත් මේක මොන බාධාවක් බාධාවක් වෙන්නේ නැහැ. දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න සාධකයක් වෙනවා. නිසා අදත් සංකීර්ණ නැහැ. මම ඇත්තට මේ මේ ඉස්සලා ඉස්සලා මේ භාවනාවට පටන් ගන්න කාලේ මං ආශ්‍රය කරේ ඔක්කොම ගිහි පිරිසක් අපේ භාවනා මධ්‍යස්ථාන කිව්වේ ගිහි භාවනා මධ්‍යස්ථාන කියලා අපි ප්‍රසිද්ධියේ කෙරුවේ සංඝයාට hina වෙන එක. විවේචනය කරන එක මේ මොකද කරන්නේ කියලා. මොකද මේගොල්ලෝ මේ වෙනස් කරන්න හදනවා. වෙනස් කරන කෙනෙක් නා ඒ රැළට අහුවෙලා මැරලා යනවා. කොහේ යනවද කියලා හොයන්න බෑ. ඉතින් ඒගොල්ලෝ කියනවා අරක නිසා මේක නිසා වුණා කියලා. ධර්මයේ හොඳට බලන යනකොට කියනවා. හරියට කාරණාව තේරෙනවා. නිවන ඉස්සරහින් ධානය, සතිය ඉස්සරහින් ධානය යනවනම් ඒ පුද්ගලයා ඒ ගණුව සම්ම මේ පරිණාමය වෙලා හැදිය ගහිලා හොඳ බාලදක්ෂයෙක් බවට, හොඳ භික්ෂුවක් බවට ක්‍රමයෙන්පත් වෙනවා. ඒ නිසා අදත් මේක සංකර වෙලා නැහැ. හැබැයි මම අදිස්ථාන කරා ඒ අවුරුදු 7-8 ඉවර වෙනකොට ඒ වඳින්න බැරි, වඳින්න පුළුවන් තරම් සංඝයා කෙනෙක් නැති නිසා ගිහිව ඉඳගෙන සන්‍යාසියෙක් විදිහට මේ භාවනා කටයුතු කරගෙන යනවා. ඉතින් හැම සංඝයා වහන්සේම මම ඇසුරු කරලා බැලුවා කොතනද කරන්න පුළුවන් කියලා. නමුත් ඊටාත්ම කලාතුරකින් කියන්නේ තමයි අඩු ගානේ පින්වතු හොඳට අහුම්කම් දෙන්න මේ බුද්ධාගම මේ ජීවිතේම නිවන සඳහායි කියන වචනේවත් කනට ඇහිඳ නැහැ. මේකෙන් කට්ටිලා ඇත්තෙන් හදනවා මේ මතු පහළ වෙන මෛත්‍රී බුදුහාමුදුරන්ගේ පන්ති වලට මොන්ටිසෝරි පන්තිය දැන් කරගන්න හදනවා. සුදුසුකම් ලබාගෙන එදාට වැඩ කරගන්න. ඒව නරක නෑ නර ඒත් හොඳ තමයි වෙන්නේ. නමුත් මේක මරන්න බෑ පින්වත්. මේ බුදුහාමුදුරුවෝ ගහපු මේ භක්ම චක්‍රේ බුදුහාමුදුරුවෝ ගහපු මේ පාරවලල්ල ඔය කාටවත් වෙනස් කරන්න බෑ. ඒකට හරියට ගහලා බලනකොට මේ නියමම කහ කැල දෙකට කැඩුවා වගේ සාසනය තියෙනවා. හැබැයි ඒක ජනප්‍රිය සාසනේ නෑ, රේඩියෝ එකේ නෑ, ටෙලිවිෂන් එකේ නෑ, ඔය කියන රැල්ලේ නෑ. රැල්ලේ තියෙනවනම් සාසනෙත් නෙවෙයි. කරන කට්ටිය තම තමන්ගේ ප්‍රමාණය කරගෙන යනවා. මොකද රැල්ලට අහු වෙනකොට තමයි ඔය ලාභ සත්කාර කියන මහා භයානක දේ සිද්ධ වෙන්නේ. නිසා පුළුවන් තරම් තමන්ගේ දේ කරගෙන යනකොට ඒ අතන් තුල පේන තියෙන ප්‍රධානම ලක්ෂණ තමයි සංකර වෙන්නේ. සංකර වෙනකොට නිකන් ඈකට කරප්පන් ආවා වගේ ඒගොල්ලන්ට අපහසුකටපත් වෙනවා. ඒක මොකද එකක් වැරදි ආදර්ශයක් ලෝකයට දෙනවා. දෙක තමන්ට හිත කය හෙල්ලි කරනවා. ඉතින් එහෙම ඉන්නකොට නිල්ලඹේදී ඒ හිටපු කට්ටියත් එක්ක මම ඉතින් බොහොම කතාකාරයයි ඉඳ මම හරියට මේ වැඩේ හරියට කරන්නේ නැතුවට අපිට නියම සාසනය හම්බුනේ නැතුවට මම දොස් කිය කැහිටියේ. පස්සේ අන්තිමට හිතා ගන්නකො මම පැවිදිෙන් හිතාගත්තා. පැවිදිෙන්න ඕනේ. එදා මට කිව්වා ඒ ඉන්න නිල්ලඹේ හිටිය ඔක්කොම ස්කෝලෝලි පෙන්ෂන් ගත්ත ගුරුවරු සහය කට්ටියක දරුවෝ. එතෙන් තිබුණා සදහම් මිතුරු සමුළුව කියලා එකක් ඔය රත්නාකර මහත්තයා විසියා. කිව්වා මට මේ පිරිසට කතාවක් කරන්න කියලා කොහොමද මේ වගේ වෛර කරකට හිටපු සංඝ සමාජයේට දැන් ඇතුල් වෙලා සංඝයා අනාංශනමක් වෙන්න හිත හදාගත්තේ කොහොමද කියලා. ඉතින් මං කිව්වේ මෙච්චරයි. මං ඉස්සර හිතුවේ හැම සංඝයා වංශනමක්ම ඒ යම් යම් මට්ටම් වලටපත් වෙච්ච ඇත්තෝ අපි ගියෝ නිකම්ම නිකන් මේ අමු ගිහියෝ අපි ළඟ නැහැ කිසිම ගුණයක් නම සංඝයා ගාව තියෙන කියලා බලනකොට මට සංඝයාගේ කීයගේ වෙනසක් පේන්නේ සමහර ද්වේෂයක් ආවා. නමුත් මම දැන් යන්න හදනකොට මං කියන්නේ සංඝයා කියන්නේත් මිනිස්සයෝනේ. ඉෂ බෑවට සිවුරක් දාගත්තට ඒගොල්ලෝ ගාවත් අවශ්‍යතාවයන් තියෙන නිසා අපිට ඒකට අනුකම්පා කරන්න වෙනවා. අනුකම්පා කරන දහසින් තමයි මම මේ අඳහගන්නේ. ඉතින් එක්කෙනෙක්ව බාරගත්තේ නැහැ මගේ උත්තරේ. ඒ වගේ දෙයකින් ඔයගේ චර්චාවක් වෙනස් වෙන්න බෑ. මේට වැඩිය ගැඹුරක් තියෙන්න ඕන කියලා. නමුත් මං කිව්වේ දැන් මම සංඝයාංශනමක් අවුරුදු 20ක් විතර මට වස් වෙනවා. ඉතින් මම දැන් බලන්නේ මේ වැරදි කරන සෑම සංඝයාංශනමක් පටන් ගත්තී තාමත් පිරිසුදු අදහසින්. ඉතින් මේ පවතින සංකරතා සහ අසංකරතා නැත්නම් ආර්ය වංශය සහ අනාර්ය වංශය තේරුම් ගන්න බැරි නිසා එයත් කොත්තනක හෝ ආර්ය වංශයේ අසංකර භාවයෙන් සංකර පැත්තට ගියොත් ඒහා සමාන චිත්ත පීඩාවක් ලබනවා. ඒහා සමාන වෙහෙසක් ලබනවා. කොච්චර වසංගන්න හැදුවත් වසංගන්න බෑ. ඒක හොඳටම ගිහියෝ දාන්න. ඉතින් සංඝයා වහන්සලා විදිහට අපට කරන්න තියෙන්නේ නැවත නැවත බණ අහන්න ඕන ආර්ය වංශ සූත්‍ර දනවත අහලා මොකද්ද මේකේ අසංකරතාවය මොකද්ද සංකරතාවේ අද මේ අසංකර දේ හොයාගෙන යන්න බැරි නම් මොකටද මේ අපේ මහාන මේ මනුසකම මොකටද අපිට මේ සතිය මොකටද අපිට මේ විපස්සනාවක් කියලා හොයාගෙන යන්න ගියාම අර දුර්ලභ මණිකක් හම්බෙච්ච මිනිසෙකුට වගේ හරි සතුටක් ඇති වෙන අවුරුදු 2552ක් සරුවචන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සෙත් අද හරියට වැඩ කරන සුළු පිරිසක් ඉන්නවා. ඒ ඇතු දිහා බලනකොට තියෙන ප්‍රධානම කාරණාව තමයි සංකරණය. පුළුවන් තරම් ඒ සරල, නිර්හංකාර ජීවිත ගත කරනවා. ඉතින් මේ අසංකර භාවය ආර්ය වංශයේ දී ඇති සාධකයක්. නසංකී යසන්ති කියලා බුදුහාමුදුරුවෝ අවසාන වශයෙන් දඟනවා මත්තර පහළන මෛත්‍රී බුදුහාමුදුරුවන්ගේ ශාසනයේ කවදාකවත් මේක වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් මෛත්‍රී බුදුහාමරගේ ශාසනයේ එකම ධර්ම මණ්ඩපේ ඉඳලා එක බණක් කාලා සියල්ලම සාදු කියලා නිවන් දකිත්වා කියනකට සාදු කියන කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලන්ගේ අහන්න තියෙන්නේ කොහොමද මෛත්‍රී බුදුහාමුදුර අඳුරගන්නේ කියලා. බුදුහාමුදුර එඩ්ඩස් කාඩ් එක ගහලා පෙන්නයිද මම මෛත්‍රී බුදුහාමුදුර කියලා. බුදු කෙනෙක් රහතන් වහන්සේ නමක් සත්පුරුෂයෙක් ගුණවතෙක් අඳුරාගත්ත බැරි වුණොත් කොච්චර ගුණවතුන් සත්පුරුෂය බුදුරු හිටියත් අපේ ලෝකේ අපිට ඇති වැඩක් නැහැ. කලයේ මුලින් නමල වතුරයක් කෙරුවා වගේ. පහනක් පත්තු කළ බුසලකින් වහලා තිබ්බා වගේ. ඒ නිසා අපිට එකයි කරන්න වෙන්නේ. උන්වහන්සේලාගේ ගුණ මොනවද කියලා බල බල. ඒ අනුව ජීවත් වෙනකොට අපිට ටික ටික පේනවා ඒ ගුණ දැනට රංගපෑමකින් තොරව අවංකව උත්සාහ කරන උතුමන් වහන්සේලා. ඒ තේරෙන්නේ Taman මේ ಗುಣ වලට රිංගගත තරමට. Taman තුලේ ಗುಣ තියෙන තරමට. ඒව නැතුව ගොඩ ඉඳලා පීනන්න නම් බෑ මේ ගමන. මම ඉස්සලා මීටරවල ගිය දවසේ මට මතකයි නායක සංසිට කතා කරනකොට ඉස්සලම උන්වහන්සේ දැකපු දවසේ අපිත් එක්ක ගිය මහත්තයෙක් මේ පොතපත් ගැන හොඳ දැනුමක් තිබුණා. ලෝ ප්‍රශ්නයක් අහුවා සංසිට ඉද දුන්නාට පස්සේ කිව්වා සංසිට මේ සමත කර්මස්ථානම 40ක් තියෙනවා. විපස්සනා කර්මස්ථාන කොච්චර දෝ තියෙනවා. ඉතින් අපි වගේ ගිහියත් එක්ක කොතනින්ද පටන් ගන්න ස්වාමීන් වහන්සේ කියලා. ඉතින් අපි අන්දමන්ද වෙලා ඉන්නේ පටන් ගන්න තැනක් නැතුව මූලික උපදේශයි. ඊට පස්සේ බුදුහාම එක කර්මස්ථානයක්වත් වැරද්දක් කරන්නේ නැහැ මහත්තයෝ. කොතනින් හරි පටන් ගන්නයි. කොතනින් පටන් ගත්තත් පරදී නෑ. මේ පටන් ගත්ත එක මට කිව්වොත් මට තේරෙන විදිහට උදව් කරන්න මහත්වයේ ගොඩ ඉඳලා නැව් පෙරලන්න බෑ කිව්වා. නැව් පෙරලන්න වතුරට බහින්න ඕනේ. වතුරට බහින්න නැතුව මේක කරන්න බෑ. වතුරට බැස්සට පස්සේ මේ ධර්මයේ තියෙන ඕපනයික කියලා ගතියක් එකින් එකට එකින් එකට උපනායනය කරනවා. වඩා හොඳ කල්යාණ මිත්‍රයන් දිහාවට, වඩා හොඳ ධර්ම දිහාවට, වඩා හොඳ ආසංකරතා දිහාවට තල්ලුවක් දෙනවා. ඒ තල්ලුව එනකොට තමයි අපිට තේරෙන්නේ මේ ධර්මය ඒක ලෝක න්‍යාය දෙයක් මිසක් අපිට තටමඬ ඕන දෙයක් නෙවෙයි. ඒ න්‍යායට කිට්ටු වෙලා හේතු වෙලා ඉනකොට ඒ න්‍යාය ධර්මේ කරන්න ඕන දෙයක්. ඒ නිසා මෛත්‍රී බුදුහාමතෝ දැක්කත් උන්වහන්සේ කොහොමද අඳුරගෙන හුඟව දෙනෙක් හිතන්නේ නැතේ 18 රියන් වෙයි නැතේ අන යන තැන බුදුරැස් විහිදෙයි. ඔය ලකුණු ටිකක් තමයි හිතන්නේ බුදුහාමතෝ දකින්නේ. එදින අර මම ධම්මජීව ගිය වෙලාවේදී එතන ඉන්න හාමුදුරුවෝ ටිකක් මුකරි හාමුදුරු කෙනෙක් ඉන්නේ. ඒ හාමුදුරුවෝ අඬ ගන්න කියලා කියනවා මේ බුදුහාමුදුරුවෝ වැටපු ගඳ කිලිය බෙල්ල මේක 18 රියන් වුණා නම් බුදියන්න බෑනේ මේක ඇතුලේ කියලා. කුංචි කොටුවක් තියෙන. කිසිම කෙනෙකුට 18 රියන් ගෙනොත් මේක ඇතුලට යන්න බෑ කියලා. ඊට පස්සේ කිව්වා මම දන්නවද වෙච්ච හේතිය. දවසක් වේපචිත්ති කියන අසුරේන්ද්‍රය ඇවිල්ලා එයා මහා ලොකු රූපයක් පවන බුදුහාමුදුරුවෝ ගාවට ආවා. බුදුජාණන් වහන්සේ ඒක නිසා එළියට ඇවිල්ලා එතනම චිනා සක්මන දැන් පෙන්වන්නේ. ඒ සක්මනේ බුදියා ගත්තලු මුළු සක්මන වැහෙන විදිහට රූපයක්ම වගේ. ඊට කකුල් දෙක ළඟට ගිහලා ඔළුව දිහා බලනවලු විශාලයි පෙන. ඔළුව දිහා ගිහලා කකුල් දෙක ගාවට බලනවලු විශාල රූපයක්. බුදුහාම මොකද වේපචිත්තිය? නෑ මම කිව්වේ මං හිතුවේ මම තමයි මේ ලෝක ලොකුම එක්කනා. නමුත් බලනකොට ඔබ වහන්සේට බොහෝම දිගපල්ලයි කිය. බුදුහාමුදුරුවෝ අනුන්ගේ දිගපල්ල බල්ල වැඩක් නෑ වේපචිත්ති. උඹේ දිගපල්ල බලාගනින් කියලා බණක් කිව්වයි කියලා. ඒ කියන්නේ උන්වහන්සේට ඒ වගේ ලොකු රූප මාන උන්වහන්සේ එළියට බහැලා කරලා තියෙනවා. ඒ නිසා හිතන් දෙපා කවදාකවත් ගුණවතුන් සිල්වතුන් ලෝකේ නැහැ කියලා. අපේ තියෙන තකතිරුකමට අපේ තියෙන මෝඩකමට අපි හොයන්නේ පත්තරවල. අපි හොයන්නේ ටෙලිවිෂන් එකේ ගුණවතුන් සිල්වතුන්. ඒව මහ විශාල මොනවද කියන්න තියෙන විස බීජ. මෙවුවා මේ ලෝකය කාමයට බඳන්න හදපු විශාල මකරයෝ පිරිසකගේ වැඩ පිළිලක් ওই පත්‍රයේ එන්නේ. රේඩියෝ එකේ යන්නේ. ටෙලිවිෂන් එකේ යන්නේ. අපි අහුවොත් එම කාට හරි භාවනා කරනද අනේ ස්වාමීන් වහන්සේ කොහේ භාවනා කරන්නද අපිට වෙලාවක් ඇත්තෙම නැහැ හරියට වැඩ. ගිහිල්ලා බැලුවොත් කට අරගෙන ටෙලිවිෂන් එකේ ඉස්සරහ කොච්චර ලයින් ආද කියලා කිසි විලි ලැජ්ජාවක් නැහැ. කිසි විලි ලැජ්ජාවක් නැහැ පවුලේ කට්ටිය එකතු වෙලා බලාගෙන ඉන්නේ. ඊට පස්සේ කියන්නේ මොකද්ද මට කරන්න බෑ මේ බබාගේ වැඩ තියෙනවා මහත්ය රට ගිහිල්ලා මට අරක තියෙනවා මේක තියෙනවා මුත් කවදාකවත් බලන්න ටෙලිවිෂන් එක බලන්න නතර කරනවා කියලා. අපි දන්නවනම් කවදා හෝ අපි ළඟ ಗುಣ වැඩෙන්න ඕන ගුණවතේ දකින්න ಗುಣ වැඩෙන්න ඕනේ බුදුබණක් ඇහෙන්න ඒක කාටවත් අපිට කරලා දෙන්න බෑ එහෙම කෙරුවොත් අපිට තේරෙයි අද මේ ශාසනයේ තියෙන සජීවී ගතිය. හැබැයි මට එකක් නම් පැහැදිලි. කවදාකවත් පින්වත්නි අපට නියම ශාසනය අපිට නියම පණිවිඩය කවදාකවත් අපි හිතන කෙනාගෙන් නෙවෙයි හම්බ වෙන්නේ හිතන වෙලාවට නෙවෙයි හම්බ වෙන්නේ හිතන ප්‍රමාණයෙන් නෙවෙයි හම්බ වෙන්නේ ඒක හැමදාම හම්බයක් ධර්මයේ යම් තැනක තේරුණා නම් ඒක අහම්බයක්. ඉතින් එහෙනම් මොකටද අපි මේ නිචපතා සක්මන් භාවනා පරියන්ක භාවනා කරන්නේ? ඒක ක්‍රමවේදයක් නෙවෙයි ඒක හිත තත්ත්වගත කිරීමක් නෙවෙයි කියලා. ඒත් අපි කරන්න දැන් අපි සුදුසුකම් ලබන්න හදනවා. කවදා හෝ ගුණෝතෙන් දකපම ගුණෝත අගුණවත වශයෙන් මට දකින්න ලැබේවා. ධර්මයේ ධර්මයේ වශයෙන් මට දකින්න ලැබේවා මේ ආලවට්ටම නැතුව. පිටින් තියෙන මේ ආලවට්ටන්න නැතුව දැක ගන්න නම් Taman තුල මේ ಗುಣ ඇති වෙනවාන්නේ ගුණේට තමයි කියන්නේ බුදුහාමුදුරෝ ආර්ය වංශයේ නම් ඒක රකින්න ඇත්තෝ මත්තර පහල වෙන මෛත්‍රී බුදුහාමුදුරුගේවත් කදාකවත් නැහැ ඒක මේ සංකර වෙන්නේ ඉතින් මේ සංකර නොවන දේ අපි අපිට ආරූඪ කරගත්තේ නැත්නම් අපි යන ජීවත් වෙන බැලුවේ නැත්නම් ඒක මං කියන්නේ මේ දුෂ්කර ක්‍රියාවක් කියලා. මං කියන්නේ ඒක නාස්තික ධර්මයක් කියලා. අද ලෝකේ තියෙන ওই බාලදක්ෂ ව්‍යාපාරේ බලන්න. බහල දක්ෂිකා ව්‍යාපාරේ බලන්න. ඔක්කොම යමක්කමක් කරන්න පුළුවන් මිනිස්සු තේරෙන් පැත්තක දාලා කැලේට ගිහලා ටෙන්ට් එකකින් හැටි ජීවත් වෙනවා. තියෙන දේෙන් පුරුදු වෙන්න ජීවත් වෙන මොකද්ද? මේ මිනිස්සයා ගෑණියෙක් හෝ පිරිමියෙක් වෙන්න නම් ඌ මේ ලෝකයේත් එක්ක ඉන්න දැනගන්න එපා. දැන් ඉන්නේ එක ඉලන්දාරියට පුළුවන් ද බලන්න ගඟට වැටුනොත් එම් පීනන්නේ. පොල් ගහකට නගින්නේ. එකෙකුටවත් අප්පා. ඒ මොකද ඒවුවා නිකන් ගොඩේ වැඩ. නමුත් තකතිට වේද වේලාවක උච්චරයි ඉතුරු වෙන්නේ. ඒ නිසා මේ ශිල්ප තියෙන්නේ අපිට අපේ කාය ශක්තිය දැඩි කරගන්න, හිත දැඩි කරගන්න. එහෙම නැත්නම් මේවායින් අයින් වෙලා බොත්තම් මිරිකලා මේ සැප සම්පත් වල හිටියා වෙන්නේ මොකද අපි අර නිර්මාණශීලීත්වය, දීකට මුණ දෙන ගතිය, එතන ගියාම අනතුරකදී අපි මදරණ ගතිය මොනවාක්වත් නැති වෙලා නිකං අපි නිකං අනුන්ගේ වචන වලට බොපුරලා නැහැ. බුදුජානන්සේ එහෙම අපි අනාථ කරලා නැහැ. විශේෂයෙන්ම සංඝයා දිහා බලන් උන්වහන්සේ අපිට දීලා තියෙන මොකද්ද? උපසම්බදා මාළකේදී සංඝයාට කතා කරලා කියනවා මේ ටික කියන්නේ නැතුව එළියට දාන්න බෑ. උඹ මේක දාගන්න ඕනේ. මොකක්ද? උඹ පාර යනකොට හම්බ වෙන සිවුරුදි කැලිය අරගෙන ඉවරලා උඹ සිවුර මහගනි. ඒක තමයි මග වෙනවා. පාංශුකුල සිවුර උඹට මම වග වෙනවා. ඉන් එහාට දේවල් බලාපොරොත්තු වෙන්න එපා. උඹේ පරණ පිනක් තියෙනවා නම් උඹට දෙපට සිවුරු, චැලෙන්ජර් සිවුරු, මහපු සිවුරු ඔක්කොම හම්බේ. හැබැයි ඒක ඔක්කොම අතිරේක ලාභ. මම උඹට දෙන ලන්සුව මොකද්ද? පාරේ යනකොට තියෙන ත්‍රිදිකැලක් අරගෙන පාංශු කුල සිවුරමා ගන්න ඔබ දැනගන්න ඕනේ. ඒක තමයි බුද්ධ වංශය. ඒක තමයි ආර්ය වංශය. පාත්‍රය අරගෙන බින්ද පාතේ ඵලයක්. ගියක් ගියක් ගන්න බලයන්. ඒකට හම්බෙන ටිකට මම වග වෙනවා. එතන සලාකබත්තම් පක්කිකම් ආදි වශයෙන් දෙනපත් මේ පරණ පිනට හම්බෙන ඒකට ලන්සෝ තියන්න එපා. ලන්සෝ තියන්න ඕනේ පින්න පාදට. ගහක් වලට ඵලයක්, කැලේට ඵලයක්, නැත්නම් ශූන්‍යාගාරට ඵලයක්. උඹට දෙමහල් මන්දිරානම නම් හම්බෙනවා. ඒක දෝෂයක් නෑ. නමුත් කවදාකවත් මුල මතක නැති අමතක කරන්න එපා. පටන් ගත්තේ මෙතනින් මම උඹලට දෙන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ ශාක්‍ය වංශයේ රජ වෙන්න හිටපු හාමුදුරුවෝ කෙනෙක්. උන්වහන්සේ කීයට එන්නේ සියල්ල කැප කරපු අබිනිෂ් කරපු කෙනෙක්. ඉතින් එයාට හරණම් දෙන්න බෑ උසස්ම සැප. බුදුන්ත අන්තිම අඩිය පෙන්නලා දෙනවා. බෙහෙත් වශයෙන් බුදුරජාණන් වහන්සේ තමන්ගේම මුත්‍රා පාවිච්චි කරන්නයි කියලා තියෙනවා. මේ හතර තමයි ලන්සෝ. ඉතින් මේ හතරට සංඝයා වහන්සේනමක් වැඩ කරනකොට 12000ක් ගෝලෙත්තන ගන්න කිඹුල්වත්පුරයට ගියාට බුදුහාමුදුරන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒද හැම කෙනාටම පාඩම කියලා දීලා තියෙන්නේ මේ වෙනුවට මේක ගනි. දැන් අපේ නිසරණවණේ කරන කතාවක් තමයි පූජාවක් කරන්න තමන් පිච්චම හම්බෙන්න ඕනේ ගැට පිච්ච හම්බුණත් ගැට පිච්ච වලින් පූජාව කරන්න දැනගන්න. තමන් පිච්චෙනකම් වැඩේ පමා කරන්න එපා. එතකොට වෙන්නේ මොකද්ද? අපරාධේ නැස්ති වෙනවා. සමන් පිච්චෙනකොට ගැට පිච්ච ගනින් කරපන්. ඊට පස්සේ දා සමන් පිච්ච හම්බුනොත් ඒකත් කරපන්. එහෙම නැතු අද වෙලා තියෙන හැදෙන ළමයි දිහා බලන්නද? මොනම දෙයක් දුන්නට සන්තෝෂ වෙනවද කියලා? ඒ මොකද? අම්මලා තාත්තලාගේ තනි වැරද්ද. උන්ට පෙන්නලා නැහැ. උන් හදනවා අම්මලා තාත්තලා හදනවා. අපේ දරුවෝ අපේ අම්මලා තාත්තලා හදුවගෙන උන්ට උලන් වැඩි වෙන්න හදන්න ඕනේ. පින්න කූල් ගෙඩි වගේ ඇතුලේ තියන්න ඕනේ. අන්තිමට මොකද වෙන්නේ? උන් පිස්තෝලේ දේ කරන්නේ අම්මට තාත්තලා තමයි. බද්ධ වෛරය ඇති කරලා තියෙන අමල තාත්තලා තමයි. උන්ගේ ස්වභාවික පරිසරය දුන්න නම් මේ දුක කියන එක මුල් කාලේ ඉඳලා තේරෙනවා. ඉතින් ඒක උංග දෙනෙක් හිතනවා මේක නාස්තික ධර්මයක් කියලා. ඒ දරුවන්ට ආදරේ නැතිවමට කතා කරනවා කැක්කුම අපේ පුරුමක් නැතුව කතා කරනවා කියලා. බුදුරජාණන් වහන්සේගේ අතිජාත පුත්‍රයන් වෙන අපට උන්වහන්සේ කට ඇරලා කියන්නේ පාරට බලයන් වැඩිච රෙදි ගලක් ගන්න ඇඳපන්. පින්න පාතේ ගන්නේ හිඟාන කාල ජීවිතයක්. ගහකොළ වල මොනම මුළු ත්‍රිපිටකයම කියලා බලන්න. කිසි තැනක බුදුහාමුදුරුවෝ අයිතිවාසිකම් පිළිබඳ වචනයක් කියලා දෙනවද කියලා? කවදාකවත් අනුගේ වැරද්දක් හොයන්න කාටවත් බලයක් දීලා තියෙනවද කියලා? උන්වහන්සේ මොකක්ද කියලා නැහැ. උන්වහන්සේ මේ ආර්ය වංශේ පැවැත්වුවේ අදුම ලන්සුවේ තියලා. උන්වහන්සේ දන්නවා පැහැදිලිවම නියම සැපත, නියම පොළොවට සම්බන්ධ වෙච්ච ජීවිතේ මෙහෙම අපි හැඟුම් එක ජීවත් වෙන්න නම් අපි සම්පූර්ණ ආර්ය වංශයට බහිඳව. ඒ නිසා උන්වහන්සේ අවසාන පදේ වශයෙන් සඳහන් කරනවා අපපතිකුට්ටයයි සමනේ බ්‍රාහ්මනේ විඤ්ඤෝහි. යම් කිසි කෙනෙක් මේ කියන ආර්ය වංශ ක්‍රමයේ හැටියට අපි ඉස්සරහට සාකච්ඡා කරනවා. ගත කරනවා නම් මේ සමනක් බ්‍රාහ්මණය කියලා කියන්නේ බුද්ධ ආගම නෙවෙයි. අන්‍ය තීර්ථක බමුණෙක්වත් අන්‍ය තීර්ථක පූජකවරයෙක්වත් මේ ක්‍රමයට නිග්‍රහ කරන්න නැහැ කියලා. නිග්‍රහ කරන්න බෑ. ඒ මොකද මේකේ තියෙන්නේ නිහතමානිකම. මේකේ තියෙන්නේ පරිසරයට ගැළපීලා ජීවත් වෙන එක. ඌකට කවුද කටක් කරලා බහින්න පුළුවන් එන්නේ. බනිනවනම් මේ මිනිස්යාගේ මොකද්දෝ මොලේ අමාරුවක් තියෙනවා. මේක තමයි අඩුම ෆ්‍රික්ෂන් අඩුම ඝර්ෂණයක් ඇති වෙන ක්‍රමය. ඉතින් මේ ටික අපි දැනගත්තොත් ඇත්තට මට කියන්න පුළුවන් අපි අපේ ගෝලයින්ට, අපි අපේ දරුවන්ට, රටවැසියන්ට, දායකයන්ට සිළු දෙනාට මේ මේ ලන්සෝ කියලා දෙන්නවා. මෙන්න මෙතනයි වැඩේ යන්නේ. නිසා අපිට ලැබිලා තියෙන්නේ අතිරේක ලාභයක්. මේ අතිරේක ලාභ කරදර කරගන්න එපා. අතිරේක ලාභ වල මට්ටම් හොයන්න යන්න එපා. ඒක ලාභයට ගන්න මේ ලන්සුවට වැඩිය අපි කොච්චර උතුම්ද කියලා බලලා ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කරනවා නම් මේ සූත්‍රය හමාර කරන්න කොහොමද බුදුහාමුදුරෝ යම් කිසි කෙනෙක් මේ ආර්ය වංශ ධර්ම දන්නවා නම් ඒක නර කාදා අර්ථිය කියන ක්ලේශය මාරසේනාව කරදර කරන්නේ නැහැ කියලා. අපි කියන හරියට මේ මාර බලවේග තියෙනවා කියලා. බුදුරජාණන්සේ දසමාර සේනාව පෙන්වනකොට පළවෙනිම මාර සේනාව පෙන්වන්නේ කාමාටේ පටමා සේනාව ဒုတိ ය අරති උච්චති. අරති කියන එක දක්වලා තියෙන කොහොමද දන්නවද පොතේ? අධි කුසලයට ඇති අකමැත්ත කියලා. හොඳ දේ කරන වෙනකොට අපි ඊට පල්ලෙහායින් තියෙන දේ කරන්න උත්සාහ කරනවා. මේක මේ විදිහට කියදාගේ ටිකක් රිදෙන්න. ඒ කොහොමද? අපි සාමාන්‍ය ඕනම ලුණු මිරිස් කන මිනිස්සුයෙකුට හොඳ නරක දෙක පෙන්නලා මේකෙන් හොඳ ගණින් නරක විසි කරපන් කිව්වොත් මං හිතන්නේ වංශ අපිත් එක්ක වාද කරයි කියලා. නමුත් අන්නේ විදිහට හොඳ ගත්ත මිනිහෙකුට මේක වඩා හොඳ දේ නිසා ඔය හොඳ විසි කරපන් මේකට වරෙන් කිව්වොත් නෑ එක් එක් එන්නේ. ඒ තරමටම අපි අර හොඳට බැඳිලා තියෙනවා වඩා හොඳට කවදාකවත් අපි උත්සාහ කරන්නේ. මෙන්න මේ වඩා හොඳ තියේදී හොඳට බැඳලා තියෙන කියනවා අධි කුසලයට කම්මැලිකම කියලා. ඒක මම කියනකොට ටොරන්ටෝවලදී මම මෙන්න මේ නිදර්ශනයක් කිව්වා. ඒ අත්තන්ට ඒක හොඳට හිට ඇදලා තිබුණා. ඒ නිසා මම කියනවා අපි කැමති නෑ අලිපන්තියක නායකත් සමාජිකත්වය ගන්න ඒ වුණාට බලුපන්තියක රජකමට කැමති. නමුත් අපි දන්නා බල්ලොත් එක බුදියා ගත්තොත් මැක්කොත් එක නැගිටින්න වෙන බා. ඒ වුණත් බලුපන්තිය රජකම වඩා හොඳයි අලිපන්තිය සමාජිකකමට වැඩියි. ඒ නිසා ආර්ය වංශයෙන් අපිට පැවිදිච්ච මේ අලිපන්තියේ ළඟ ඉඳගත්තත් ඒ වැඩ කරගෙන ගියත් පුදුම තෙතක් තියෙනවා. නමුත් එතකොට අපිට මම රජා මම ලොක්කාම ඒ ගති නැති වෙනවා. ඉතින් සාමේ අපිට ජීවිතයේදී ඇති වෙන මේ භාවනාවට හෝ වෙන කරගෙන ඕනම දෙයකට තියෙන බාධා කරදර ප්‍රශ්න තියෙන මොකද්ද අපි මේ අධි කුසලයේ අඳුරන්නේ හොඳින් වඩා හොඳ වෙන් කරන්න ගියාම අපි බාලාංශ මට්ටමේවත් නැහැ ඒ තරම් වටින අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවා. බුදුරජාණන්සේ හැමදාම වැඩ ඉන්න කාලේ සංඝයා වහන්සේලාට උපදෙස් දීලා දවස ආමාර කරලා උන්වහන්සේ පිටිපස්සෙන් යන සංඝයා වහන්සේලාට එලිපත්තට ගිහිල්ලා ආපහු හැරිලා මතක් කරනවලු දුර්ලභෝ බුද්ධෝත්පාදෝ ලෝකස්මි. මහනි මට දැනෙන්නේ තාමත්ම ගැඹුරු ප්‍රඥාවෙන් මම මේ කියන්නේ ලෝකයේ බුද්ධෝත්පාද කාලයේ අන්තිම දුර්ලභයි. දුර්ලභයි. දැන් අපි ඉන්නේ බුද්ධෝත්පාද කාලේ. දුර්ලභෝ manussත්ත්ව ප්‍රතිලාභෝ මාන්නේ මෙච්චර මේ මිනිස්සු ඉන්න ලෝකේ සත්තු ඉඳද්දී මනුස්සාත්ම භාවයේ කනකත් බෑවෙක් වියසිදුරෙන් අහත බලන්න වගේ අමාරු. ඒ විතරක් නෙමේ පින්වතුන් දන්නවා ස්පිරිතාලයකට ගියාම මොන්න තරම් ලෙඩ වෙලා අංශභාග වෙලා වෙනකන් දුෂ්කර දුර්ලකන් නිසා හීනමාන්ට වැටිච්ච විශාල පිසක් ඒ පිරිස අතරේ අපේ පෙර පිනක් නිසා ඇහැ තියෙන්න ඕන දැන අපිට ඇහැ තියෙනවනේ. කන තියෙනවනේ කන තියෙනවා නාසය තියෙනවා දිව තියෙනවා කය තියෙනවා මන තියෙනවා මේ ඔක්කොම තියෙදී අපි මේ පෙන්කල කළ හිටවුවා මේකත් ඉවරලා මැරුණොත් කොහේ ගිහිල්ලා උපදීද කාටද කියන්න පුළුවන් මේක අනිවාර්යව මනුස්සාත්ම භාවයක් ලැබෙයි බැල්ලියකේ බඩේ උපදීද වෙන මොකේක බඩේ උපදී එදාට අපිට තියේද සහන් එලියක් දැන් ඉන්නකොට කියන්නේ මොකද්ද මට මේ උසස්ම මේ පුරවැසි භාවේ නෑ උසස්ම කාර්යක නෑ ෆ්‍රිජ් දෙකක් ගෙදර නෑ නැත්තම් මෙච්චර ලොකු තිරයක් නෑ ඒ තියෙන තිරේ ඇද වෙච්ච එකක් ෆ්ලැට් එකක් නෑ 3D නෑ මේක රබින්ද්‍රනාත් tagore කිව්වේ මමත් අඬ අඬ හිටියා හොඳ සපත්තු දෙකක් හදනකම් කකුල් දෙක නැතුව පුකෙන් යන මිනිහෙක් දකින්නකම් මමත් අඬ අඬ හිටියා අංජන ඉල්ලන්නේ ඇහැට ගන්න අන්ධයෙක් දකින්නකම් බුදුරජාණන් කියන්නේ අපිට හැමදාම මේ දේ හම් වෙන්නේ නැහැ. නිසා මේ ලැබිච්ච මනුස්සාත්ම භාවය උසස් කරලා හවකන්න ඊට පස්සේ මේ චන සම්පත්තිය චන සම්පත්තිය තමයි ඇත්තටම කියන්නේ අහ කන දිවනාසී එක පිළිවෙලකට තියෙන එක. මේක මොන තරම් දුර්ලභද කියලා බලන්න ඔයා අංග විකල තැනකට ගිහිල්ලා ඉස්පිරිතාලයකට ගිහිල්ලා පිළිකාව ආට්ටුවකට ගිහිල්ලා මොනම සාහංගලියක්වත් තියනවද කියලා ඒ මනුස්සෙන්න පුළුවන්ද කියලා මෙහෙම ඉඳගෙන බණක් අහන්න. එමිදෙන්න පුළුවන්ද මේ සතිය පවත්වන්න පුළුවන්ද මේ ආනාපාන දිහා බලන්න මොකක්වත් බෑ. මනුස්සකමක් හිතකවත් නැහැ. ඊට අමතරව පැවිද්ද තියෙනවා, කල්යාණ මිත්‍රත්වයේ තියෙනවා, දහම තියෙනවා. මේ එකක්වත් අපිට දවසකට අරිඹුවක් මතක් වෙනවද බලන්න. නැති මොනවදෝ ඉල්ලගෙන මේ කාම ලෝකේ අපිත් මේ දුවන රැල්ල අතර දුවන්න ගියාම අපි අපතිකුට්ටායේ සමනේ බ්‍රාහ්මණේ නෙවෙයි හැම කෙනෙක්ගෙම බැනුමක්. මිච්ඡර වටන ආර්ය වංශයක් අපිට තියෙද්දි අපි ඒකට අයිතිවාසිකම තියෙද්දි අපේ වංශය වෙලා තියෙද්දි අපි මේ රට්ටු කරන කොලන් නට රට්ටු යන රැල්ලේ යනවා ඒ මිනිස්සුන්ට දොස් කියන්න බෑ මොකද ඒ මිනිස්සුන්ට වංශයක් නැහැ ඒ මිනිස්සුන්ට මේ බුදුහාමුදුරුවෝ කියපු දේවල් ඇහිලා නැහැ ඒ මිනිස්සු දන්නේ ඔය සර්බලදාරි දේනාදේ කරපු දේ කියලා මුළු වීදියම බොහොම ලස්සනට පිස්සු ටික ඔක්කොම පිටසංකොටට දානවා ලෙඩ ටික ඔක්කොම පිටාට දානවා ළමයි හම්බෙන කට්ටිය ඒකට දානවා කට්ටියලා වීදිය තියෙනවා පුරංගනාවෙන් ලස්සන සරසර ගියාට පස්සේ අප්පා මේක මොකද්ද දිව්‍ය ලෝකේ දුස්ති විමානේ යන්න ඕනේ නැහැ මේක ඔක්කොම තියෙනවා හැබැයි රෑ 10 පහුවෙන්න ඕනේ සෙල්ලම බලන්න වීදියකට ගිහිල්ලා මොකද්ද වෙන්නේ කියලා ඉතින් අපිත් කට අරගෙන හිටනවා අපිට මේ ආර්ථිකය තමයි ඕන කරන්නේ මොකද බැලුව බැලමට හරිම පිරිසිදුයි. හරි නීචයට වැඩ කරනවා. හැබැයි එක්කම නිකන් හිස් කොඹ විතරයි. එන ගහච්ච සෝම් පිටලියක් වගේ. මොකක්වත් ආධ්‍යාත්මයක් නැහැ. අපිට ඒව කරන්න බෑ මොකද අපිට තියෙනවා මේ වංශේ. ඒ නිසා අපි දිවැරදි වෙනවා. අපි දන්නේ නැතුව වෙලා තියෙනවා. නමුත් මේ වංශේ අපි ගෙනාවු වංශේ පුංචි කරන්නේ නැතුව ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අපි ඒකට ලඟ වෙන්න පටන් ගත්තොත් කවදාකවත් අපිට කෙනෙක් දුක් නොදකින් කියන එකක් නැහැ. කියන්න බෑ මොකද අපි මේ පරිසර දූෂණයක් කරන්නේ නැහැ. අපි මේ පාරිභෝගික ත්‍ත්වයට වැටෙන්නේ නැහැ. ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරන්නේ නැහැ. අඩුපාඩුකම් තියෙන ටික දැනගෙන තියෙන දෙයට හැඩගැහෙන්න හදනවා මිස වෙන මොකක්වත් නැහැ. ඒකට ඇත්තටම තියෙන හොඳම ආදර්ශේ අපි මේ සංඝ පරපුර. සංඝ පරපුර යද ඉන්නේ පවුල් වල ඉන්න හොඳම කොල්ල ටික. හැම දෙයකම දක්ෂ ඇත්තෝ. අද මේ පිරිස තමයි අපිට යම් ප්‍රමාණයකට මේක පෙන්වගෙන යන්නේ මට මතකයි ඔය මේ ඇංකුර් ගියාට පස්සේ සිරිනිවාස හාමුදුර කියන ලංකාව 20000ක් විතර නැත්නම් 40000 30000 අතර සංඝ පරපුරක් ඉන්නවා. ඕකෙන් සාමාන්‍යයෙන් 16000ක් විතර ඩයබටිස් ප්‍රෙෂර් කිසි කෙනෙකුට මොකක්වත් කරගන්න බෑ. ඒ ඉඳපු ඉඳපු තැන්වල ඉන්නේ. වැඩ කරන සංඝ පිරිස ඉන්නේ 3-4000ක් විතර. ඒකම 1000ක් විතර පිටරට වලට ගිහිල්ලා. ඉතින් මේ ටිකේ තමයි ඔය ඩිංගිත්තක් හරි මේ කහසි උරක් පෙන්නන්නේ. ඩිංගිත්තක් හරි මේ හිඟාගෙන කන ගතිය පෙන්නන්නේ. ඉතින් ඒක දැක්කට පස්සේ අපි දැනගන්න ඕනේ මේත් මදයි මේ අවුරුදු 2500ට ගියාට පස්සේ අපිට මේ හම්බෙනදී අන්න ඒකට ධෛර්ය කරගෙන යන්නම් ගිහියන්න පොඩි වගකීමක් නෙවෙයි තියෙන්නේ. ඒකනොත් මං විශේෂණය කළා කියනවා භාවනා විශ්‍රාන්තියකට ගිහියට වගකීම් බහරි වැඩි. මොකද එයා සංවේදී වැඩි. එයා දන්නවා කෙලස් කපන්න නම් මේ බුදුහාමතෝ පෙන්නපු මේ අදි කුසලයේ අඳුනා ගැනීම. අපි කියනවා සාමාන්‍යයෙන් කියනකොට කියනවා සීලයට වැඩි අදි සීලයට යන්න බලන්නේ කියලා. චිත්ත භාවනාවේදී අදි චිත්ත භාවනාවට යන්නේ කියලා. ප්‍රඥා භාවනාව අදි ප්‍රඥා භාවනාවට යන්නේ කියලා. එහෙම තියේදී ඔය මදයි ඔය යන්තම් ඔය සීල රැකපුවා මද්දා යන්තම් ඔය සමාධිය තිබ්බා මද්දා යන්තම් ඔය ප්‍රඥාව තියෙන කියලා කිව්වොත් ඒක අර්ථය නිසයි කරන්නේ. ඒ අර්ථයට හේතුව මේ සිව්පසේට වැඩ කරන හැටි දන්නේ නැහැ. චීවර බින්නපාත සේනාසන ගිලම්පත කියන. එහෙම නැත්නම් ඉඳුන් ඇඳුම් ඉඳුන් හිටුන් කෑම බීම සහ බෙහෙත් කියන ටික අපි දන්නේ නැතුව ඒක වදයක් කරගෙන කරදරයක් කරන එව්වට පහඳින්න පටන් ගත්තොත් අපිට වැඩක් කරගන්න වෙලාවක් නැහැ. ලෝකයේ සාමාන්‍යයෙන් FAO එකෙන් අහුවත් කියනවා Food and Agriculture Organization එකෙන් අද ලෝකේ නිෂ්පාදනය කරන ධාන්‍ය ටික ඒකාන්තයෙන් මුළු ලෝකෙට කණ්ඩායම්. නමුත් අපි දන්නේ නැහැ. ඕකෙන් 40ත් 60ත් අතර ප්‍රදේශයක් යන්නේ බියර් පෙරණ්ඩයි මධ්‍යසාරි පෙරණ්ඩයි. අනිත් ටික තමයි මේ දුප්පතුන් අතර බෙදලා යන්නේ. වැඩිම ධාන්‍ය ප්‍රමාණය යන්නේ මධ්‍යසාරය හදන්න. ලෝකේ ඉන්න විද්‍යාඥයෝ ගත්තාම අපි දන්නේ උන් විද්‍යාඥයෝ කියලා. නමුත් 99ක් කරන්නේ භයානක ආයුධ නිෂ්පාදනය කරන්න උත්සාහ කරන එක. තාම හම්බෙලා නැහැ හම්බුනනම් මේ වෙනකොට මකලා ඉවරයි. අද ඔය අපිට හම්බෙලා තියෙන හැම ගැජට් එකක්ම අන්න ඊයේ පරිශීණය කරනකොට හම්බෙන අතුරුඵල. ඒකක්වත් අපිට ආදරෙන් කරන්නේ වනෙමි. මුළු ලෝකෙම ධනෙ යන්නේ අපි ඔයගොල්ලන්ට ටැක්ස් ඔක්කොම යන්නේ මොකද්ද අර විද්‍යාඥයන්ට ගෙවන්නේ ඒගොල්ලෝ කරන්නේ මොකද්ද එකම නියුට්‍රෝන බෝම්බින් ඔක්කොම මිනිස්සු මරන්න පුළුවන් ක්‍රමයක් ඒක තමයි හදා ඉතින් අපිට ඕනේ නෑ අපිට ආසාවකුත් නෑ අපි ළඟ එහෙම අදහසකුත් නෑ නමුත් මේ වෙනකොට මේ මොකද්ද කරන්න තියෙන්නේ මේ විසම චක්‍රයට අවු වෙලා ඉන්නවට වැඩිය තමන්ගේ පැවැත්ම මම දැන් මෙතන කියලා අඩුම ඉන්ධන දහනයකින් නැත්නම් අඩුම පාරිභෝගිකත්වයකින් යැපෙනවනම් කටක් කරලා කාටවත් බලින්න බෑ. බත් කෑවොත් ඉන්ස්ටිටියුට් යන්න යන්න එපා. උළුම් ප්‍රමාණය බෙදා ගන්න කයි. මම බුරුමේ ඉන්නකොට එතන 200ක් ඉන්නවා මේ හොඳටම සෙනග ඉන්න කාලේ. එකම දානශාලාව තුන් සැරයක් පාවිච්චි කරනවා. මමත් හිටියා ඒක වැඩ කරන වෙලාවේදී ඒ සායරෝගේ පුරුද්ද තමයි මේෂ උඩ කැම තියෙනවා පාත්‍රය බෙදා ගන්න ඕනේ පොඩි සාමනෙර මේ తాවකාලික පරිජය සාමනෙරත්තු සාමේ භික්ෂුණීන් වහන්සලා ඉන්නවා සිල්වැලියවරු පොඩි පොඩි කට්ටිය. එක කඳුලක්වත් ඉතුරු කරන්න බෑ. පාත්‍රය හොදන්නත් බෑ හිතන්න. ගිනි හොදන්න ඕනේ යනකොට බලනවා පාත්‍රයේ ඉඳුල් තියෙනවා කියලා. ඉඳුල් තිබුණොත් ඒක යාගේ වැරද්දක්. තියෙන ප්‍රමාණය බෙදාන කන්න. ඉතින් මම දවසක් ගිහිල්ලවල පොඩි එකනකට හොඳ බෙදන්න ඇදුවා මගේ අතින් අල්ලලා කිව්වා නෑ බෙදන්න එපා. එයාට ඕන නම් බෙදාගන්න පුළුවන් ප්‍රමාණය බෙදාගන්න කයි. අද බලන්න මැක්ඩොනල්ඩ් එකක් ළඟට ගිහිල්ලා කට්ටියක් කාලේ වච්චාම කොච්චර විසිකොන දේවල් තියෙනවද කියලා. එක මිනිහෙක් කාලේ වච්චාම කොච්චර ප්ලාස්ටික් විසිකොනවද කියලා කොහෙන්ද මේවා මොකද මේ කරන්නේ? අර මේ මේ සුද්දෙක් ඇමරිකන් කාර්යයක් මාත් එක භාවනා කරනකොට කියනවා අනේ ස්වාමීන් වහන්සේ මේ ඇමරිකාව කරන විනාශේ මේක ලෝකෙට කෙලින් ඉන්න බෑ. අඩිය තියෙන තේරම වස්තු උඩට අර ගන්නවා විනාශ කරනවා. චීනෙත් කවදාද මේ මට්ටමට આવොත් නම් ලෝකෙ කඩාන වැටේ කියලා. දැන් චීනෙත් එනවා. චීනේ තේ මට්ටමටම ඇවිල්ලා තියෙන්නේ පාරිභෝගිකත්වයට ගිහිල්ලා මේක කරගන්න. අපිට මේකට පුංචි මට්ටමේ කරන්න තියෙන්නේ අපි කන දෙයට කරන දෙයට වග වෙන්න වග වෙලා කරන්නේ මොකටද මේක? පරෝජනේ සලකලාද එහෙම නැත්නම් කාටවත් අඟවන්නද කියන එක බලන්න පටන් අරගත්තොත් ඔය නොකියා කියලා දෙන්නේ අපිට ආර්ය වංශය තමයි. අපේ අත්තම්මල මුත්තම්මල දිහා පොඩ්ඩක් බලන්න. උන්දල කවදාකවත් නැහැ විනාශ කෙරේ. අපේ අම්මා ඉන්න කාලේ මට මතකයි හාල් පීපතුර එළිය තිබ්බට පස්සේ කූඹිය ආවොත් අතේ කොලටයක් ගිහිල්ලා අර කූඹිය ගෙනින්න වී ඇටය අරගෙන ඉවිල්ලා ගෙල්ල පැදුරට දානවා. එක ඇටයක් විසි කරන්නේ. අම්මා ඉන්නකොට කියනවා බත් කනකොට කියන්නේ ඔය වී ඇටේ මඩේ හැදිලා ගොවියගේ දෑකත්තට අහු වෙලා හරකයි කුරේට තද වෙලා පෑහිලා තැම්බිලා එළියට ආවට පස්සේ උගුරෙන් පල්ලෙහාට යනකොට අප්පෝයි කියනවලු. ඉතින් ඒක බත්තරයක්වත් විසි කරන්න එපා කියලා. මේක මෙතෙන්ද ඇවිල්ලා තියෙන විශාල ගමනක. අපිට අයිතියක් නැහැ ඒක විසිකරන්න. අන්න ඒ විදිහට පරිසං වෙන එක මම හිතන්නේ මේ නාස්තිකත්වයේ හෝ උච්ඡේදවාදයේ හෝ එහෙම නැත්නම් මේ සමාජයේදී ඒක ඇති ද්වේෂකින් කරනවා කියලා. ඉතින් අද හරි අමාරුයි දෙවෙනි પરම්පරාවට අපිට කියලා දෙන්න මේ විශ්ිකරණ දෙයට තමයි වග වෙන්න ඕන කියලා. නමුත් බුදුරජාණන්සේ මේ ආර්ය වංශ දේශනාවේදී පුදුමාකාර ලස්සනට දැන් අපි මං හිතන්නේ අද අපිට වෙලා නැති නිසා මම බලාපොරොත්තු වෙනවා සිවුරට කොහොමද පීටන්නේ? සීනාසනෙට කොහොමද පීටන්නේ? පින්න පාතට කොහොමද පීටන්නේ? මෙන්න මේ තුනට පිටන හැටි දන්නවනම් කොහොමද භාවනාව හැදෙන්නේ කියලා. ආ මේ කතාව ගෙනියන්නේ නිකන් සමාජය හදන්න නෙමෙයි. ආර්ථික දේශපාලන හදන්න නෙවෙයි. භාවනා කරන කෙනා මේ කරන සෑම දෙයකින්ම ඍජු මාවත හම්බ වෙනවා. මධ්‍යම ප්‍රතිපදාව ලැබෙනවා. එහෙම නැත්නම් උපේක්ෂාව ලැබෙනවා. මේ වගේ ಗುಣධර්ම ටිකුත් නැත්නම් පත්‍යන්තිකුත් නැතුන් භාවනා කරුවට හරියන්නේ නැහැ. හරියනවා බොහෝම පමයි අර හැමතැනම හැප්පිලි. හැමතැනම ගැටිලි. ඒ ගැටිලි හැම දෙයක්ම ඇතුළත Tamange තියෙන සුසර කිරීම එකලස් කිරීමේ දෝෂකක් අන්නේ පද්ධතිය ඒ ඇඳුම් කට්ටලේ නැත්නම් ආයුධ කට්ටලේ බොහෝම ලස්සනට සාකච්ඡා වෙනවා. ඒ ආර්ය වංශ හතරේදී ඉතින් මම හිතන්නේ අපි අද ඉඳලා තව බණ දෙක තුනක් කියන්න තියෙනවා. අන්නේ කියන වෙලාවේදී උත්සාහ කරමු කොහොමද චීවර මහාර්ය වංශේ ඉතරීතර චීවර මහාර්ය වංශේ කොහොමද සංඝයා කරන්නේ? එකෙන් කොහොමද ගිහින් අපිට පයින්ියක් ගන්න පුළුවන්. ඉතින් ඉතර පින්නපාත මහාර්ය වංශ කොහොමද සංඥා කරන්නේ? නැත්නම් බුදුහාමුදුර කොහොමද අපිට ඇඳලා දීලා තියෙන්නේ? ඒක අපි කෑමට අපි කිහිව වශයෙන් කොහොමද බලන්නේ? ඉතර ඉතර මහා සේනාසන ආර්ය වංශ කොහොමද කරන්නේ? ඒකද අපි මේ ගෙවල් දොරවල් පිළිබඳව අපි කොහොමද පිටන්නේ? ඊට පස්සේ භාවනාරාමෝ හොති භාවනාරතෝ භාවනාරාමේ තා භාවනාරති අපි කොහොමද වඩන්නේ මේ දහසකුත් එකක් ආර්ථික ප්‍රශ්න මැද? ඒක සංඥාගෙන් ආදර්ශන කරන්න පටන් අරගත්තොත් මේ අපි ඉන්නේ ප්‍රතිરૂප දේශ වාසයක නෙමෙයි අපි ඉන්නේ මේ මිනසෝටාව. ඒ වුණත් මේ සූත්‍රයේ මේ මේ ක්‍රමේ මේ කියන බාධක නැති ක්‍රමේ දන්නවනම් අපරාජිතයි. මේක කියලා තියෙන අන්තිමට පුරත්තිමාය දිසාය චේපි විහෙරති නාරති අර්ථි සාති සුවේ වර්තින් සාති කියලා. මේ ආර්ය අතර ආර්ය වංශය දැනගෙන භාවනා කරන ගමන් ඒක දිනු කරන මේ මනුස්සයා නැගිනිර දිසාවේ හිටියට කවදාකවත් එයාව අර්ථියෙන් මැඩලන්න බෑ. එයාට අර්ථිය මැඩලන්න පුළුවන්. උතුරු කුරු දිවයිනේ හිටියත් අරචි ඇවිල්ලා අරචි ගැන දැඩි කුසලයට එහෙම නැත්නම් අධි කුසලයට කම්මැලි වෙන ගතිය මෙයා මැඩලන්න බෑ. මෙයා දැඩි කුසලයට කම්මැලි වෙන ගතිය මැඩල. දකුණු දිශාවේ හිටියත් කොයි දිශාවේ හිටියත් කිසිම බය වෙන දෙයක් නැහැ අපරාජිතව යන්න පුළුවන් කියලා. ඒක නිසා අපි භාවනා කරන අතර මේ ভাইබ්‍රේෂන් එක නැත්තම් මේ කියන ඒ කම්පනිය අපි භාවනා නොකරන අයටත් තේරෙන්න, දැනට කරගන්න බැරි අයටත් තේරෙන්න අපි මේ ඉගෙනගෙන සතුටින් ඉන්න ඕනේ. ඒ සතුට ලැබෙන්නේ වස්තුවෙන් නෙවෙයි. ලද දෙයට සතුට වීම කියන්නේ. ඒ කියන්නේ සන්තුට්ඨෝ හෝති ඊතරීතර චීවරයෙන්. ලද යම් සිවුරකින් සතුට වෙන ගතිය. මේක එක පැත්තකින් විශාල මෛත්‍රියක් කතා කරනවා. එක පැත්තකින් විශාල විපස්සනාවක් කතා කරනවා. මේ දෙක නැත්තම් අන්ධයි කියලා හිතාගන්න. විපස්සනා විතරක් තියෙනවා එක ස්පොට් එකයි. විපස්සනා සමත දෙකම නැත්තම් අන්ධයි. ඒ නිසා මේ විකාර ලෝකේ, හීන ලෝකේ, අන්ධ ලෝකේ ඉන වෙනුවට පුළු පුළුවන් ප්‍රමාණයට මේ ඇහි සුදු තියෙන කෙනෙක් සුදු කපන්න වගේ බුදුහාමරන් කියන්නේ සල්ලක්කිය කියලා. සල්ලක්කිය කියන්නේ මේ අයි සර්ජන් කියන එක. මේවා ටික ටික ටිකට අයින් කරන යනකොට අපේ තුලින් ඇත්තටම සාසනයට මහ විශාල එළියක් වැටෙනවා. ඒ විතරක් නෙවෙයි සාසනයෙන් අපිට විශාල එළියක් වැටෙනවා. ඒකදී හිතන්න අර මම ගිහියෙක් මම පිරිමියෙක් මම ගෑනු කෙනෙක් මම මේ මේ පව් කරලා තියෙනවා මේවා තේරම් බොරු කතා. මනුස්සකමට කිද්දා ගහණියක් වෙලා නැහැ. මනුස්සකම තියෙනවා මේ ගමන යන්න පුළුවන්. ඉතින් මේ බර වැඩකට බහලා ඉන්න පිරිසකටයි මම මේ <clears throat> සමාජික ආර්ථික පැත්තට අහුවෙන විදිහ බණක් කිව්වේ. එහෙට බලාපොරොත්තු වෙනවා චීවර ආර්ය වංශයේ ආදී ආර්ය වංශ සඳහන් කරලා මේ ධර්ම දේශනා දිකට පාත්තන්න මොකද අර ටොරන්ටෝලි කිව්වට පස්සේ කිව්වා මේක සම්පූර්ණ වශයෙන් දේශනා කරලා ඉන්ටර්නෙට් එකට දාන්න ගියා මේ රට ගිය කට්ටියට ඇල්ලෙන පිස්සුව පොඩ්ඩක් නතර වෙන්න. ඒ බලනකොට රට යන්න ඕනේ ලංකාවේ කොළඹත් ওই පිස්සුව තියනවා දැන්. කොළඹ විතර නෙවෙයි ගම් වලත් වෙලා තියෙන්නේ. එංගලන්තේ පරණ පැටන්, කොළඹපුරේ අලුත් පැටන්, කොළඹපුටේ පරණ පැටන්, ගමේ රටේ අලුත් පැටන් කියලා යන්නෙම කාමෙට. ඉතින් දන්න කෙනාට ඇස්සතියක් ගන්න පේන්න, කන් ඇතියක් ගන්න ඇහෙන්න මේක පෙන්ලා දුන්නොත් ඒක හොයාගෙන ආපු પરම්පරාවෙන් ආපු නැත්තම් පෙරපින් කියන නැත්තම් කරපියන. ඒ නිසා කවදාකවත් එහෙම නොකර නැත්තන්ට උසුළු විසුළු කරන්න එපා. ඒක ආර්යවංශයට ගැලපෙන්නේ නැහැ. නමුත් නිදර්ශන කතා කියනකොට සමහරලාට කෙනහෙන කතා එනවා. ඉතින් ඒක අර මේ බන රස කරන්න කියනවා මිස කාටවත් හිතවන්න කියනවා නෙවෙයි. ඉතින් ඒක නිසා මම මෙතනින් අද මේ ආරිවංශ සූත්‍ර දේශනාවේ පළවෙනි බණ නැත කරන බලාපොරොත්තු වෙනවා. සීලම කෙනා මතක තියාගන්න මේ භාවනාවෙන් පමණක් මේක කරන්න බෑ. එනතම් මේ මානසිකාර්ය හැම වැඩකටම පැතිරෙන්න ඕන. ඒ පැතිරුණොත් ගෙදර මහ එක නැත්නම් මහ මුල ප්‍රධානියා මේ වැඩේ කෙරුවත් අනිවාර්යයෙන්ම අනිකට එක. එයා හරහට යන ගමන් කෙලින් ඵලයන් කිවරක් කොට්ට බණ කියනවා වගේ වැඩි බණ වෙනවා. ඒක දන්නේ නැති කට්ටිය මේක කෙරුවට කමන්නේ. දැනගත්තට පස්සේ බලන්න අපිට කොච්චරක් මේ වගේ රත්තරන් ජීවිත, සත්පුරුෂ ජීවිත, මහත්ම ගති කරන්න පුළුවන්ද? එතකොට අර කියන සමාජශීලී සමාජයේ ස්වභාවික ධර්ම වලට ගැලපෙන පරිසර හානි නොකරන චිත්ත පීඩා නැති තැනට යන්නේ නැතුව භාවනා දියු කරන මාර්ගය. ඒ නිසා මේ ධර්මත් තම තම නැන පමණින් වටහාගෙන ශක්ති ප්‍රමාණ ජීවිතයට ලං කරගනිත්වා ඒ ලැබෙන විවේකයේ තුල භාවනා කටයුතු දිනු කරගෙන අපි මෙහි ඉඳගෙන ලංකාවේ පිරිසට ආදාසයක් වෙලා බුද්ධ ශාසනය වෙනුවෙන් ආර්ථික අනිපැති වෙනුවෙන් ආදාසයක් තියන්න අපිටත් ශක්තිය ධෛර්ය බලය මේ ධර්ම දේශනා මාර්ගෙන් ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා. ශිරු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සේනාසන වාසී පූජ්‍යපාද ගරු උදවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ